ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා උති සම්පන්න පින්වත්නි අපේ වැඩමුළුවේ ආසාන පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙලයි දවසයි පැමිණලා තියෙන්නේ. ඉතින් හඳුන්වා දීමක් අවශ්‍ය කරන ඔක්කොම දාන නිසා මම ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා චන්ද්‍රගේ ඉල්ලා සිල්ලිමක් කරනවා. අවතරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රථම ප්‍රශ්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. Venerable sir, today while meditating, I cannot observe observe breath. Then slightly I take long breath for few minutes, but it become unseen again as before. Because of this, I cannot concentrate properly and cannot feel Vedana. So in this case, what should I do? basically if the information related to mindfulness is available, that is to say, even though the breath is unperceivable, whether I was mindful. While it is forced breathing, was I, was I mindful? And after this ceases to exist, is there any mindfulness? Yeah, and is there any mindfulness to say, no feelings? So likewise, if this presentation is coming through the mindfulness point of view is very encouraging, very mm, easy to answer, but they are not mentioned. So this is concern about the external sources, no breath, uh, no feelings, and that become a mm, irritation, problem. In realistic sense, no breath, no pain means happiness. Each and every breath is a suffering. Each and every feeling is a suffering. But appear like a question, appear like a problem. So therefore, if that particular person can uh, provide us with telling, even though while I am sitting right from the beginning, I was mindful but there was no breath. Then I did, I did a forced breathing, was I mindful or not? If that is available, it will be very informative. Venerable sir, that is my question. Yeah uh, apply meditating. Um, it's, a, so it's like an, there is a sati. After few minutes, uh, it's uh, become, it's, there is a no breath. Again, I slightly breath again. I can understand. Later, it will, again, it's disappear. But I can understand what happened inside, but not properly can't, I can I can't understand. I, feel it. I feel it as if that you had the mindfulness, you had the sati, yes. but there's a huge expectation regarding the in-breath versus out-breath and the gross feeling, mm -hmm. and the very big changes about the happiness and the sorrow and the pleasurable feeling and the no pleasurable feeling. But you have to understand you are in a re retreat in the sixth day. They all have been really settled down still mindfulness is prevailing. Yes. If that is the case, you have to understand this is the uh, effect of your momentum. This is the effect of your past investment. So now objects are very subtle. Yes. Do not try to make it gross. I mean, even if you do it, it is not a crime. It is not a mistake. Then you can say quickly it goes to the subtlety. Then your challenge is, when the objects are subtle, can I be still mindful on the subtle object. And while observing the subtle object, even the object we are subtlest and unperceivable, still if you can maintain the mindfulness, that is what you call the, the indri, sati indriya, mm-hmm. sati as a faculty. Now it knows without any faith, help of the faith, without the help of any effort, without the help of any samadhi or concentration or wisdom, mindfulness can maintain that, keep an account with that. Whether the object is gross or subtle or subtler, still the mindfulness is there. This is a very good thing. But our mind find reason to be worried, reason to be troubled, reason to be unhappy. So you must have your theory knowledge, the book knowledge. More and more you practice, objects are become subtler and subtler. More and more object becomes subtler and subtler means less and less defilements less and less nivaranas, less and less hindrances. So mindfulness is working. It is like a walkover. Without uh, against party, you win. You get a walkover. Mm-hmm. so don't worry. Nothing to still you get the same price. But when you go back home, when you go back to the monastery, I can't assure that. Again the breath will be gross, feeling will be gross, then don't cry. Telling my breath became, breath became gross, my feeling became gross. So this is the way it happens. If you continue to observe, it's a, it's a byproduct, it's a, it's a natural gift. Your object becomes subtler and subtler and subtler. The Buddha says, if you are to observe anything continuously, its uh, dramatic nature reduces. Anything. Even if you chew a chewing gum, at the beginning it's very sweet. Yeah. When you keep on chewing, what happens? The sweetener reduces. So this is the way it is called viraj, uh, viraj, virajati. You can't entertain it. There's no thrill. There's no frills. There is no entertainment. It's slowly, slowly, slowly reducing. This is a very good sign. The mindfulness now can maintain without any object. So you must give the support, must facilitate, you are give the conducive condition for that mindfulness which can maintain without any object. So this is a very good one. And at that, at that time, I cannot not to feel that uh, dukkha vedana and sukhi. So I will come and hit you. I mean, that is the only way that if you need any dukkha vedana, someone you have to hire. So when and where they wear off, they tear off, when weaned off, when disappearing, eh, you must understand this is the power of mindfulness. When the mind is prepared, the suffering is no more a suffering. Defilement is no more a defilement. Friction is no more a defilement because mind is prepared. The prepared mind mm -hmm. is the one we call diligent mind, vigilant mind, mindful mind. So when you keep your country alert, no one will attack. Mm. That's good. Yeah, this is, this is a kind of a faculty of mindfulness. <coughs> mindfulness become a faculty without anyone's support. He run the show. It's very good. Thank you very much. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කොටස් දෙකකට ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා අංක 1 සෑම ස්පර්ශයක් හරහා දකින අදුක්කම සුඛ වරන් ඇතුළේ තියෙනවා නොදුක් නොසුව නොදුක් දුව වේදනාව කම්මැලි නීරස පාළු භවයයි සිතන අවස්ථාවන් වලදී පටිඝ අනුසය ඇති වෙන්න පුළුවන්. ඒක සෑම ස්පර්ශ කරාම අදුක්කම සුඛ වේදනා වෙන්නේ නැහැ. ස්පර්ශ කරාම සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්කම සුඛ වේදනා කියලා මිශ්‍රව පැවතින්නේ. නමුත් සැප දුක් වේදනා ඊටම ටිකයි බොහෝ වෙලාවට පවතින අදුක්කම සුඛ වේදනා. ඒක තමයි අපි ඒකාකාරීකම කියලා කියන්නේ. ඒක තමයි අපි නීරස ගතිය කියලා කියන්නේ. පාළු ගතිය කියලා කියන්නේ ඔහේ තියෙනවා. ඒක නුදර්ශනක් වශයෙන් කියනවා නම් මොදායිනේ තුනී වතුරේ රැළ බින්දිනවා. සිතිජේ කිසිම හැලහොල්මක් නැහැ. සිතිජේ උදේ බැලුවත් එකයි, දවල් බැලුවත් එකයි, රැයට බැලුවත් එකයි ඒක තනි ඉරක්. තුනී වතුර පෙරලෙනවා. රැළ ගණන් කරන්න පුළුවන්. මැද වතුර රැළ තියෙනවා ගණන් කරන්න බෑ. සිතිජේට යනකොට ඒක ගානට තියෙන. ඒ නිසා පළවෙනිම දේ තමයි හැම ස්පර්ශයක් හාදාම දුක්ඛම සුඛ වේදනා එනවා කියන එක සුද්ධ කරගන්න ඕනේ. දෙක නිබ්බිදා ඥාන සකච්ඡා කරනකොට පංග ඥාන, භය ඥාන, බයිත්පට්ඨාන ඥාන ආදීනව ඥාන පස්සේ නිබ්බිදා ඥාන එනවා. මේ මෙතෙක්කල් ජීවිතයේ තිබුණ මේ මුස්පීන්තු ගතිය. මෙතෙක්කල් මේ ජීවිතයේ තිබුණ කම්මැලි ගතිය. මෙතෙක් අප දැක්කේ පටිගය හරහා නදකින් නොපතන් කියලා. කවදාද ඒකට සාදර වෙච්ච ගම. ඒකට ප්‍රසාදේ ප්‍රසාදේ පහළ වෙච්ච ගම ඒක ඥානයේ පැත්තට හැරෙන ප්‍රසද. පටික පදනමේ තිබුණු මනස ඥානේ නඩේ. අපි දන්නේ නැහැ මේක මේ නිවන් මාර්ගය කියලා. දැන් බැලින්න මේක නිතරම තියෙනවා. හොඳයි කියලා අර ද්වේෂසීතියෙන් බලපෝ නීරස ගතියට ඥාන මට්ටමින් බලපු ගමන් ඒක මිනිස්සුයෙකුට හම්බෙච්ච උප්පත්ති අයිතිවාසිකමක් බාටපත් වෙනවා. ඒ නිසා විප මොකක්ද කියන මේ <clears throat> ඒ ඥාණය ඥානයක් වෙන්නේ මෙතෙක් කලුත් තිබුණා ඒක බැලුවේ ද්වේෂයෙන්. ඒක නිබ්බිදා ඥානයක් වඩපත් වෙන්නේ මේක දිහා ප්‍රඥාවෙන් බැලුවොත්. අපි මෙතෙක් කල මේක පාළුව, කම්මැලිකම, නීරසකති කියලා කිව්වට මේකට කියන්න ඕනේ හුදකලාව කියලා. මේකට කියන්න ඕනේ විවේකය කියලා. මේකට කියන්න ඕනේ ප්‍රීචිගතිය කියලා. මේකට කියන්න ඕනේ විශ්‍රාමය කියලා දකිනකොට අර පටික පදනමේ ඉඳලා ඥාන පදනමට හිත වැටෙනවා. ඒක කොයි වෙලාවෙ වෙයිද කියන්න බෑ. රෑ වෙයිද, දවල් වෙයිද, භාවනා කරනකොට වෙයිද, නැති වෙයිද කියන්න බෑ. සමහරු උපත්තියෙම පටික කරයි. පටිකයට බරයි. ඒක නිකන් හරියට කටුවත්තක් වගේ. අක්කා නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි කියලා එක જાතියක් ඉන්නවා. කටුවත්තක් දුවිලි පාරක ඇදගෙන ගියාම ඌ රගෙන අවශ්‍යගෙන යන එහෙම චරිතක් තියෙනවා. තව සමහර තියෙන ස්වභාවයෙන්ම දෙයක් දිහා මේ මෛත්‍රී පැත්තෙන් බලන්න පුළුවන්. අන්නේ එක කෙනෙකුගේ චරිතය තුළ මේ ද්වේෂයෙන් බලපු පැත්තේ නොදකින් නොපතන් කියලා බලපු දෙය අපි සිංහලෙන් තියෙන කපන්න තියෙන අත ඉබිනොයි කියලා කතාව. කාට හොඳටම තුරලා ලෙඩ වෙලා කපන්න තියෙන්නේ. ඉතින් කපන්න තියෙන අත හරියට පස්සේ හිත කන්න කෙනාත් ඔය කපලා හරි ජීවත් වෙන්න ඕන කියනවා. හරියට අම්මෝ මට බැරිදුනානේ ඔබ කපන්නම් කියලා හිතාගිය පුතේ දැන් මේක හොඳ වුණා කියලා ඉබින්න පටන් ගන්නවා. ওই වෙනස තමයි ජීවිතේ සිද්ධ වෙන්නේ. මේ පාලුකම කියපු දෙයට හුදකලාව කියලා නමක් දාගන්න. කොංගුණා තනි වුණා කියනකට කියන විවේකයක් හම්බුනායි කියලා. විශ්‍රාමයක් ලැබුණායි කියලා. ශාන්තිකර තත්ත්වයක් ලැබුණායි කියලා. මේ සම්පූර්ණ ලේබල් එක වෙනස් වීම විතරයි. ඒ නිසා පටික මාධ්‍යයේ තිබුණ මේ ජීවිතයේ දිහා බලන බැල්ම ඥාන මාධ්‍යයට වැටෙනවා. ඒකට සාමාන්‍ය බුදුජාණන් වහන්සේ කියන නිවනට මේ පිට මේකට මෛත්‍රී කියලා කියන්නේ. ඒ නිසා සුඛ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. ඊතපඤ්ඤස්ස භික්ඛුනෝ උත්තරින් අපට විච්ඡන්තස කියලා සංවිතනිකායේ තියෙනවා මට මතකයි ඔය ඔය පාඩේ තිබුණාට වෙන නමකින් ඒ සූත්‍රයේ තියෙන්නේ මේ ජීවිතයේ තියා සුභ සංඥාවෙන් බලන්න කියලා. අපිට පේන තියෙන අසුභ සංඥාවක් නැද්ද කිම්මංගගේ කාලකන්ණියෙක් නැහැ කියලා අපි නිතරම කල්පනා කරන්නේ. ඔන්නේ අනේ කොච්චර වටනද යන්නේ බුද්ධෝත්පාද කාලේ ඉපදුනා මනුසාත් භාවය ලැබුණා ක්ෂණ සම්පත්තියට අවශ්‍ය කරන හැකට ජීවනාශ ඔක්කොම තියෙනවා කල්යාණ මිත්‍රෝ ඉන්නවා බණත් ඇහෙනවා පැවිද්දක් තියෙනවා වෙන මොන මගුලක්ද ඉල්ලන්නේ ඔයිට මොනවද ඉල්ලන්නේ මේ ඔක්කොම හම්බුණත් චහරි ශෞත්ති පංචස්කන්ධේ අසුබේ කේසාලෝ මානගාදන්තා තචෝකී කාණ්ඩාණා ඉන්න. ඒ තාකල් මේ කවදාකවත් රසයක් නැහැ. ඒක මේක දාන්න ඥාන මාත්‍රේට. මේක යන්නේම දුවන්නේම පටික මාත්‍රේ. පටිකේට අපි මෙච්චර ප්‍රිය කරන්නේ මොකටද? ලෝකේ තියෙන තාක් ලෞකික ඥාන පටික මාත්‍රේ තියෙන්නේ. ද්වේෂය නිසා අපිට අලුත් දේවල් අවශ්‍ය වෙලා තියෙනවා. දැන් පිළිලා නම් අපිට අලුත් දේවල් ඕනේ නැහැ. වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය නිසා අපි පරිේශන කරන්නේ. වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය නිසා අපි හොයාවිදින්නේ. දැන් අපි බිරිලා සන්තෝෂෙන් ඉන්නවනම් තව මොනවද කවුරු පිටිපස්ස යන්න ඕනේ. ඒ නිසා අද මේ පරිේශන තෘෂ්ණාව රැඳෙච්ච මේ ලෝක ලෝකායත ඥාන සම්පූර්ණ ද්වේෂය රැඳෙන නිසා අධ්‍යාපන ආයතනවල පුදුමාකාර හිර්ෂාවක් තියෙනවා. අධ්‍යාපන ආයතනවල පුදුමාකාර බෙලිකපිල්ලක් තියෙනවා. ඒ කාට එක පෙන්වන්න බෑ. භාවනා කරන තැන් වල එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද අපි කායපත්‍යක් ගන්නවා විදිහ කොයි වෙලාවෙත් අය මොකද්ද දුක ශෝකේ ආ මොකද්ද කියන්නේ අය මේ අපි සන්තෝෂෙන් ඉන්නේ දුක ශෝකේ නෑ දන්නේ අයියා මල්ලි වාගේ අයියා මල්ලි වාගේ ඉන්න එකයි තියෙන ඉවරයි. දැනටමත් අපිට ওই කියන බුද්ධෝත්පාද කරලා ලැබිලා තියෙන්නේ. දැනටමත් මනුසාත්භාවය ලැබිලා තියෙන්නේ. ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ. ඒක ලැබිච්ච බව රූපයන්න ඕනේ. පැවිද්දුණ පැවිද්ද තියෙනවා. සත්කල්යාණ මිත්‍රාශ්‍රෝණ නම් ඒක තියෙනවා. බණ තියෙනවා. තවත් චයින ඕන එකක් සතියෙන් සතියෙන් ටෙම්පරාදු කරන්න සතියෙන් ටෙම්පරාදු කරුවා ෂෝක් ජීවිතේ මල් පිහින්පල් අපේ ඥානයේ තියෙන දාකකතාවකත් සතුටින්නේ ඕකට නෙවෙයි ඥානය කියන්නේ ඥානය කියන්නේ මේක දිහා සුභ පරමාහං සුභ පැත්තෙන් බලන්න ලද මේක්ෂණ සම්පත්තිය මේ දුර්ලභ වස්තු හත අපිට සැරව බිලක් ආපු ගමන් කුරුලාවක් ආපු ගමන් ඉවර වෙනවනේ. බුද්ධෝත්පාද කාලයක් බව මතක් වෙනවද කුරුලාවක් ඇවිල්ලා තියෙනවා. දත් එකක් කොමත් තියෙනවා. ඉෂිකක් කොමත් තියෙනවා. නැද්දකින් විතරක් මේ මගුල කියලා අර ඔක්කොමත් හරි මේ කුරුලාවත් හරි. මේ දත් එකක් කොමත් හරි. මේ පොඩි එකක්වක් ආවම මතක නැහැ. ඒ නිසා ඒ හරි පැත්තට දාලා කල්පනා කරන යාළුවෙක් ගාව, මිත්‍රයෙක් ගාව, සත්පුරුෂයෙක් ගාව හිටියත් ඇති. මැරිලා වැටුණත් හොඳයි. උපදේවන්සයා මේකෙන් ලස්සනක් මතු කරලා ගන්න මේ මාවා පෑමක් නෙවෙයි මේ. රවට්ට ගැනීමක් නෙවෙයි කිසි කවාගෙන hina වෙන එකක් නෙවෙයි. මේ තියෙන දේ දිහා බලන බැල්මක් පුදුමව පෙන්නලා දෙනවා. ඒක නිවනට මේ පිට වෙන එකක්. නිබ්බිදා ඥාන නැත්තම් අපිට පහළ වෙන්න ඔක්කොම තියෙනවා. අපි ඒකම කුමුස්පේතකම කාලිකම කණවැන්දුකම කියලා ඉතාලන ඒක දුරු කරන්නයි මේ තටමන්නේ භාවනා කරලා. භාවනා කරලා කරන්න දැනකො බාර ගනින් ඔකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. කොට වෙන නමක් දාපන්. කොට උදේ කලාව කියපන්. එතකොට ඥාන මණ්ඩියට යන. ඒ නිසා ද්වේෂය තමයි තියෙන්නේ. මේ අදුක්කම සුඛ වේදනා විතරක් නෙවෙයි ඒකෙන් හොඳට අල්ලු අහුවෙනවා මේක. අනික හැම එකක් කෙරෙම නුරුස්නා ගතිය තමයි. ඒ නුරුස්නා ගතිය පොඩ්ඩක් ඉවසලා අහගන්න සතිය වඩනකොට වැඩි වෙනවා. සතිය වඩන්න වඩන්න නුරුස්නා ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ සතිය වඩන බවට පළවෙනි ලකුණ තමයි වෙනදටත් වැඩිය කවුරු රේඩියෝ එකක් දැම්මොත් අද වෙනවා. කවුරුර හයියෙන් ඇවිල්ලා වාඩි වුණොත් තද වෙනවා. කවුරුර දොරක් හයියෙන් ඇහුවොත් තද වෙනවා. වෙනද නැහැ. සතිය වඩන්නේ නැති කාලේ ඔය එන ගැහුවත් ප්‍රශ්න නැහැ. මේ කම්මැලි බල්ලෙක් වගේ බුදියන්න පුළුවන්. දැන් සතිය වඩනකොට නේද පොඩි දෙයක් වැටිච්ච ගමන් අර දුෂ්ණ ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ හොඳට සතිය හිත ප්‍රණීත වෙලා. ඒ වෙලාවේදී ඉවසාගෙන ටිකක් සතිය වැඩෙනකන් ගියාට පස්සේ තේරෙනවා ඒක කරදරයක් වුණේ අවධානය වැඩිකම නිසායි ඇත්තට මේක කරදරයක් නෙවෙයි. අවධානය නැති කාලේ ඔක් කරදරයක් නෙවෙයි. ඒ නිසා සතිය වැඩෙන කෙනාට දුක් වැඩි වෙන ගතියක් තියෙනවා පටන් ගන්නවා. ඒක සරුවචනanse පෙන්නන්නේ තුවාලයකට බෙහෙත් දාන්න වණහුකේ පෑදුවට පස්සේ රිදෙනවා වැඩි. බෙහෙත් දාන්න ඉස්සලා වණහුකේ පාදන්න එපා. පෑදුවට පස්සේ රිදෙනවා වැඩි. ඉතින් වණහුකේ පාදන්න නැතුව බෙහෙත් දාන්න බෑ. ඒ වගේ සතිය පටන් ගන්නකොට නැති දුකක් නැති නුරුස්නා ගතියක් එනවා. ඒක ඉතින් ඒකට නැති වෙන්නයි අපි මේ පහසුකම් ටිකක් දෙන්නේ. භාවනා මධ්‍යස්ථානවල යම් පහසුකම් ටිකක් දෙනවා නැත්නම් යෝගාවචරය දමල ගහලා යනවා යන්නේ. එතකොට ද්වේෂ අඩු කරගෙන ටික කාලයක් කාගෙන යන්න පුළුවන් ගැතියි. අංක දෙක ආස්වාස ප්‍රස්වාස දෙක තුල ගෙවි යාම හෝ භාවනාවේ පරියන්කය තුල බොහෝ වෙලාවක් සිටින විට කය තුල ඇතිවන සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා ඒ වගේම සක්මන් භාවනාව තුළ එසවීම තැබීම ගෙන යාම මේ ක්‍රියාවලියන් තුළ යම් තරමකට සති සම්පජාන්නේ වැඩුණ විට එසවීමේ ගෙවි යාම ගෙන යාමේ ගෙවි යාම තැබීම් ක්‍රියාවලියේ ගෙවි යාම මුළු ඇවිදි මුළු ඇවිදින ක්‍රියාවලිය තුළම ගෙවි යාම දකින්නට වඩාගත් සති සම්පජාන්නේ හරහා පුළුවන්. ඒක තමයි උදයබ්බේ ඥාණයෙන් පස්සේ භංග ඥාණය හිත යනවා. මඟ ඥානෙට යනවා කියලා කියන්නේ උද්‍යප්පේ ඥානෙට එනකන් අපි ඇතිවීම නැතිවීම දෙකට සමහිත පුරුදු වෙලා නැහැ. අපි ඇතිවීම පැත්ත විතරයි දැකලා තියෙන්නේ. ඇතිවීම මංගලයක් නැතිවීම අවමංගලයක්. ඇතිවීම සුභයක් නැතිවීම දුක. ඇතිවීම භද්‍රයි නැතිවීම අභද්‍රයි කියලා හිතලා තියෙන්නේ. නමුත් තේරුමකින් බැරිවෙනතර සිද්ධිය හොඳට සතියෙන් බලනකොට ඇති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව. ඉතින් අසුවිසු ඥාණයෙන් කවදා හරි මේකට ඉඩ දුන්නොත් මේ ගොජ දාන්නා වගේ, බත්තලිය පැහැන්නා වගේ, වතුරකට වතුටි කඩකට වහිනා වගේ ඇතිවීම නැතිවීම ගොඩක් වෙලාවක සමදියා බලනකොට පේනවා. යකෝ මේ සංසිද්ධිය මෙතෙක් නැතිවීම දැක්කෙම නෑනේ. දැක්කෙම හිත යොදන්නෙම හිත බලන්නෙම ඇතිවීම ධ්‍යාන කියලා අන්තිමට කොච්චරක් අපි ඒ ආධ්‍යාත්මිකවට රාගවතරණ කරන නැතිවීම පමණක්ම දකින ඥානයක් වෙනවා භංග ඥානය කියලා කියනවා ඒකට. ඇත්තට කල් මෙතෙක් කල් තිබුණේ කියේ ඇහි අන්ධ බින්දුවට අහු වෙලා තිබුණේ ඒක පේන්නේ නැහැ මෙතෙක් කල්. අපි බැලුවෙම සුබ පැත්ත, සැප පැත්ත, මංගල පැත්ත, භද්‍ර පැත්ත. ඒ තාකල් සත්‍යයක් නැහැ. සම්බර දැක්මකුත් නැහැ. ඒ නිසා අන්ධ පෘථග්ජන ලෝකයක් තියෙනවා. ඇති වෙන හැමදේම නැති වෙනවා නැති වෙන හැමදේම නැවත ඇති වෙනවා. ඒ වගේ දෙයකින් බැලුවොත් එහෙම ඇතිවීම නැතිවීම දෙක අපි කොච්චරක් අපේ බැල්ම ඇසීම ගන්ධ රස පහස යමක ගෙවන් කිරීම මගාරවලද බලලා තියෙන්නේ. ඒක සමබරව දක්වගම පේනවා අර මෙතෙක් වලහපු දේ, වලක්කපු දේ, භීතිකා කරගත්ත දේ, බල මගාරපු දේ දුවට ඉස්මතු වෙලා පේන තමයි බංග ඥානය කියන්නේ. එයාට ඒකට වෙන්නේ මේකේ බිඳි බිඳි යෑම කියලා එකට අපි කියන්නේ සිංහලෙන් කියන්නේ බිඳි බිඳි යෑම සියල්ලකම කොච්චර බලා හිටියත් ඒක හරියට කියන්න පුළුවන් මේ මල්වැඩි සම්දර්ශනය මල්වැඩි සම්දර්ශනේ බිඳිලා නේද ඔක්කොම කැඩි කැඩි කැඩි කැඩි යනවා ඉතින් බලාගෙන ඉන්නකොටම තේරෙනවා අන්තිම දස්සනම තැන තමයි බිඳියම් පටන් ගන්න තැන උඩට ගිහලා ඩෝං ගාපු ගම ලස්සනට මල් කැඩලා ඉවරයි ආන්නේ වගේ සිද්ධියක පිටිපස්ස බැලුවට පස්සේ මාසෙ පිළිච්ච ගතියක් එනවා හිතට. දකින්නේ මුලැමැදාක දැක්ක වෙනවා. ඒත් එක්කල්ලා අපි දැකලා තියෙන්නේ තනියෙන්. තනියෙන් ගැඹුරු පේන්නේ නැහැ. අත් දෙකේම බලනකොට තමයි ඇතිවීම සහ නැතිවීම දෙකම දකිනකොට අනේ මෙච්චර කල් අපි යමක නැතිවීම කොච්චර මඟ අරවලා තියෙනවද? ඒකට කියන්නේ භීතිකාව කියලා. භ්‍රාන්ති. නියු නියු ෆෝබියා කියලා එකක් තියෙනවා. අන්තිමට ඒක දැක්කට පස්සේ ඒක නොදක නොදක ඉන්න බැරි වෙනවා. අපි මේ හදන තනන ඔක්කොම කියලා වෙනවා. ඉවරයි. කන්දේ gedara නයි දෙටයි කියන්නේ. කැඩෙන ගෙවල් උපමොකටද හදන්නේ. ගයක් කර ගයක් නාදා සිටින්නේ. ගෙන්ගිය දාගෙට ගිනිලා තැවෙන්නේ. මොකටද ඉතින් ගෙවල් හදන්නේ? හදන හරියක් ගෙවල් කැඩෙනවනම් සර්වචන්ද සඳහන් කරනවා කුඹල්ලු අනාදිමත් කාලෙක ඉඳන් මැටි වලන් හදුවා හැම එකම කැඩෙනවා. එකක් තියෙන්නේ නැහැ. එච්චරයි. ඒක ඒක දැනගත්තට පස්සේ කුඹලට බැනලා වැඩකුත් නැහැ. මැටි වලන්තර බැනලා නැහැ. ඒක තමයි ස්වභාවය. ඒක බාරගත්තා මොකක්ද කියන වැරද්ද. ඒ වගේ අන්තිමට එන වෙලාවක් ඒකට ඒක උග්‍ර විචාර නාස්තික දික්කිට වැඩ. ඔක්කොම ඉවරයි. වැඩක් නැහැ. ඉවරයි. මොනවාක්වත් කරලා වැඩක් නැහැ කියලා සිය දිනසා ගන්න හොඳටම කිට්ටු වෙන්න ඉඩ තියෙනවා. මොනවා මේ කරලා මොන නැටුම නැටුවත් ඇති වැඩන්නේ නැහැ. ඒ නිසා සරෝජන්සිය සඳහන් කර තියෙන කච්චායන සූත්‍රයේදී ඇතිවීම යම් කිසි කෙනෙකුට දකිනවා නම් එයාට සාස්වත දිට්ඨිය ඇති වෙනවා කියන එක වළක්වන්න බෑ. නැතිවීම ස්පෙෂලායිස් කරලා විශේෂණ වෙලා දකින්නකට නාස්තික දිට්ඨිය වළක්වන්න බෑ. ඇතිවීම නැතිවීම දෙකම දකින්න කරාට ආසතිය සස්සති ප්‍රත්‍යෙත් නෑ. නාස්තික දිට්ඨිය යන්නේත් නෑ සම්බර වෙලා එනවා. නමුත් ඒකේ අඩුව දැන්න තියෙන්නේ නැතිවීම දැකලා නැතිකම තමයි. ඒක තමයි මේ භංග ඥානය කියලා පෙන්වන්නේ. ඉස්සලගේම නිබ්බිදා ඥානෙට ඉස්සලා මේ හැමදේම බලබලා ඉන්න එක ඒක නිකන් ලේසර් බීම් එකක් වගේ. ලේසර් බීම් එක මොකේට වැච්ච ගමන් ඒකේ මුල මතු පිට ස්ථානේ පුපුරනවා. පිපිරුම් ඇසේ ලේසර් බීම් එක ඇතුළට ගිහලා ඇතුළට පුපුරනවා. අන්තිමට ගිහලා සුණු සුණු වෙලා වැටෙන කම කේශ බීම එකක් ඇල්ලුවොත් ඇහැට එහෙම ඇහි රෙටිනා එක සම්පූර්ණයෙන් පිච්චිලා යනවා. ඒක පුපුරු පුපුරු ගහලා යනවා. ආ මේක තමයි. ඒක දැක්කේ ඒක මෙතකද වසංගිච්ච එක දැකීමට තමයි බංගඥානය කියලා කියන්නේ. ඉතින් සතියෙන් ඒක පෙන්නන වෙලාවට ඒ යෝගාවචරය දුමාකාර මේ මේ ඉඳුන් හිටුන්නේ. අඩිය තියන්න බය පොළවේ. මේකත් බින්දලා යනවා. මම මෙතකල් ප්‍රේම කරපු එකනත් බින්දලා යනවා. බැංකුවත් කැඩලා යනවා. අක්ෂර සංස්ථාවත් කැඩලා යනවා. මොන්නම මගුල කරුවත් හරියන්නේ නැහැ කියලා නිකන් උඩත් කටු බිමත් කටු සයිස් එකට යන වෙලාවක් එනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ චලනය කම්පනය යනුවෙන් අදහස් කරන්නේ නාසයේ කෙළවර හැපෙන වායු රැල්ලේ නලියෑමද ආදා දෙනු මැනවි. දැන් චංචල කම්පන කියන එක ඕන දෘෂ්ටි කෝණකින් බලන්න පුළුවන්. ඉතින් අපි සුනාමියේ තියෙන චංචල කම්පන, හුලුසුලුගේ තියෙන චංචල කම්පන, හුලඟේ තියෙන චංචල කම්පන, පැහින දේ, කුජ දාන දේ තියෙන චංචල කම්පන. ඒක ඉතින් අර නාසිකාග්‍රේට ගන්නේ ආනාපානට සම්බන්ධ කරලා බැලුවොත් තමයි. එහෙම මේ මේ පටු අර්ථයෙන් ගන්න වෙලාවක් තියෙනවා, පළල අර්ථයෙන් ගන්න තියෙනවා. චංචල කම්පන කියන ඩික්ෂනරි අප් කරලා බලන්න ඕක තමයි අර්ථය. ප්‍රත්‍යක්ෂ කරනකොටයි ඔය නාසිකාග්‍රේ කම්පන චංචල තියෙනසින් ගන්න. ඒ නිසා ප්‍රශ්නේ වර්ණනා කරලා තියෙන හොඳ නැහැ. සක්මන් කිරීමේදී බාධාවක් ඇති විටදී ඉමෙන්තියේ සක්මන වරන් ඇතුළත දෙන ලනු පැදුර මත නොගොස් කියලා වරදක් නොවේ යයි සිතමි. මේ අදහස පහදා දෙනු මැනවි. සංසන්දනයක් පිටසෝනා කරුවත් කමක් නැහැ. මේ ගලපා බැලීමක් සඳහා පරිේශන තෘෂ්ණා සඳහා ඕන දෙයක් කිරුවට කමක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් කතා කරලා තියෙන මේ සිවිති පොළවේ ඇවිදිනකොට ප්‍රමේය වාත වැඩි කරනවා, සීතල වැඩි කරනවා, සෙම උසන. පොඩක් හේමේ වුණාට ඕක පඩි පඩි බිමිතු කොට මැරලා යන්නේ නැහැ. නියුමෝනියා හැදෙන්නේ නැහැ. සංසන්දනය කිරුවට කමක් නැහැ. ඒ නිසා ඒ වගේ නිකන් සාමාන්‍ය බුද්ධිය පාවා දෙන්න එපා භාවනා කරනවා කියන්නේ. සමහරවිට මේ ආනාපාන සති භාවනා කරනකම හුස්ම ගන්න හැටි තේරෙන්නේ නැතු වෙනවා. මේ මේකේ කල් අවුරුදු 60ක් 70ක් ඉඳන් තියෙනවා කිසි කරදරයක් නැතුව හුස්ම ගන්න. දැන් අහන කොහොමද සාන්ත ආනාපානට හුස්ම ගන්න? මේ සක්මන් භාවනාවට කොහොමද ඇවිදින්නේ? ඉතින් ඒ වගේ අපිට අර පඬිතරේ දන් යන්න බැරි කතාවක් තියෙනවානේ. ඒක මේ සාමාන්‍ය බුද්ධිය පාව දෙන නෑ. බුදුහාමුදුර කවදාකවත් එහෙම කරලා නැහැ. බුදුහාමුදුර සුනීතලාට සෝපා කරලාට ආංගුලිමාලට ඔක්කොටම එක කතාවක් කිව්වේ. ඒක නිසා ඕන දේ සංසන්දනය කිරීමේ පරිශන තෘෂ්ණාව තියාගන්න. නමුත් මේ උපදෙස් දෙන්නේ පොදු සමූහයකට දෙන උපදෙස්. පොළේ පය වැදුනා කියලා අපරාධයක් අපවක්වත් වෙන ලෙඩක්වත් වෙන්නේ නැහැ. පය වෙන්න බෑ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මහාති සයාඩෝ ස්වාමීන් වහන්සේගේ භාවනා ක්‍රම පරිවර්තනයක් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හරි. ගෞරවයෙන් යුක්තව ලබා දීලා තියෙනවා. දුන්නනේ. හම්බුණා. ඈ? ඈ ඒ කමන්නේ ප්‍රශ්නෙන් නම් අපි ඊගා ප්‍රශ්නට ගියා ඉවරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආස්වාස ප්‍රස්වාස බලන විටදී එකපාරටම එය නොදැනී යයි. ඒ සමගම හිසෙහි බර ගතියක් දැනේ. නැවත අරමුණට හිත පැමිණේ. විතින් විතද නිදිමත ගතියද පැමිණේ. එපමණයි සාමාන්‍යයෙන්. ඔව් මෙතනදී කියන්නේ ඒවා සත්‍ය හරහා සිද්ධ වෙන දේවල්ද නැත්නම් මේ අසත්‍යයෙන් හිත පිට යෑමක්ද කියලා ඉස්ලාම ආපු ඉංග්‍රීසි ප්‍රශ්නේ ඔච්චරමයි. එනිසා ඒ ප්‍රශ්න කරු තමන්ට ආනපානේ නොදැනෙන වෙලාවේ සත්‍ය තියෙනවද? නිදිමතක් කියන බව වෙනදට වැඩිය හොඳට වැටහෙනවද? වරින් වර ආනපානේ එනකොට එනේන වෙලාවේ සත්‍ය පිහිටුනද කියන ඒ තේමාවට සාපේක්ෂව කිව්වේ නැත්නම් මේවා වල්පල් හැලිය වලට වැටෙනවා. ගමේ ගමේ ගොඩේ කතා. භාවනාවට කතා කරනවා කියන්නේ මට ආනාපානෙ දැනෙන්නේ නැහැ මට මට සතිය තියෙනවා නැත්නම් සතිය නැහැ එහෙම නැත්නම් ආනාපානෙ නැතිලා ඉඳලා මතුවෙනකොට සතිය මතුවෙනවා එහෙම නැත්නම් සතිය ඉන්නකොට නැති ආනාපානෙ මතුවෙනවා පේනවා කියලා අන්න ඒ කෑල්ල තමයි නඩුවට අවශ්‍ය කරන සාක්ෂිය මේකේ නඩුවට අවශ්‍ය සාක්ෂිය නැතුව ඔහි ඒ වෙලාව ගන්නවා උසාවිය ඒකෝ සාක්ෂිකාරයට දඩ ගන්න මේ උසාවියේ කාලේ නාදේ නිසා මං ඉලා හිටිනවා මම මෙහෙම කිව්වට පස්සේ කතා කරන්නෙකුත් නැහැ මේ ප්‍රශ්න ලියපු මනුස්සයා නෑ නමුත් මං ඉල්ලා ඉන්නවා මේ දේ මේවා සිද්ධ වෙති සත්‍ය ආලෝකය යටතේද වෙන්නේ නැත්තේ කියන එක මේ වචන නැති නිසා හරයක් නෑ ඕජාව නෑ මේකේ නිකන් හරියට මස් කඩේට ගිහිල්ලා මස් ඉල්ලවම හමයි කටුයි තෙලුයි විතරක් දීලා උතර දෙන්න මස් නෑ නියම රාත්තර හැබැයි කටු තියෙනවා හම තියෙනවා තෙල් තියෙනවා මස් නෑ ඒ නිසා අපිට පොඩ්ඩක් හරි දෙන්න මේ ඕජාව පොඩ්ඩක් සල්ලි දෙන එක නෙමෙයි මස් වලට. අපිට මස් ටිකක් ඕන. කැමැති දෙයි කෙනා මේ අඩුව සම්පූර්ණ කරන්න. අවශ්‍ය නම් මයික් එක ඕන අත උසන්න නැත්නම් අපි ඊගා ප්‍රශ්න කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගරු ධම්මදාරිණී මෑණියන් වහන්සේගේ සංවිධානත්වයෙන් නැවත භාවනා වැඩසටහනක් පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස දෙපා නැමෙත ඉල්ලා සිටිමි. මට ඇඬුවට වැඩක් නැහැ අන්න කන්තෝරුවේ තියෙන ජාතක ඕන තම්බිය කවත් දෙනවා අපි ඒක කිසි බය වෙන්න එපා තම්බිය කරේයිලි කෝ රිට්‍රීට් එක දෙනවා හැබැයි ඉල්ලන ධම්මදාරි මැනියර් කුරුසෙට තියලා යන ගන්න ඔබ මෙහෙම මෙහෙම කරන්න ඔකට රිට්‍රීට් ඕන තරමට මම හරි කැමති පික්ෂන් ආන්සල වයින්නවා නම් මේ මැනියර් වයින්නවා මොකද ඒකල දැනටමත් අපේ කම්පැනි කට්ටියනේ දැන්නවත් අට්ට කාලා තියෙන දැන්නවත් සිවුරක් දාලා තියෙන අපි කොයිලා සලුට් එකක් ගන්නවා ඈත ඉඳලා මොකා වුණත් කමන්නේ මීහා කොණ්ඩිය පොල් කටුල්ලෙන් ඇදලා ගන්නවා ටිකක් අප ගහලා ගන්නෙ යම ගන්න ගන්න වෙන්නේ මේ ආවොත් නේ එහෙනම් මම හුත්තක්ම සතුටු රිට්‍රීට් එකක් මේක මොකද මේ මෑණිවරු ටිකක් අපිට උර දීලා තියෙනවා ඉතලා අපි කෙරුවා එකක් භික්ෂුන් වහන්සේලා 30ක් දාලා එහෙනම් මුල්කල් තියෙන වෙලාවේ මේ මාත්‍ය ඇවිල්ලා ආයෙත් කිව්වා ආයසරයක් වික්ෂුණාත්ලා කරනවා. එතකොට අනික් මාත් ඇගුවා. එතකොට මේ ශාලාව දෙනවද කියලා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඉතින් අන්තිමට මේක ගෑනුන්ට වෙන් කරපු ශාලාවක් කියලා නෑ. මේක භාවනා ශාලාවක්. මේ ඕන එකක වෙනස් කරලා දෙනවා. එනිසා අපි මේ වෙලාවේ මම ප්‍රසිද්ධිය කියනවා ධම්මදරණේ වැඩ හොඳයි. මම හිත වෙනකොට මම මොනවා කියන්නේ කියන්න බෑ. මම කැත්ත උඩ තියාගත්ත මාළු කැල්ල වගේ තමයි මම මිනිස්සු ආශ්‍රය කරන්නේ. මේක දිනම් මම සතුට වෙනවා. ගිය රිට්‍රීට් එකේ තියලා බලලා ගියා. එදායි මම දන්නේ කවුද මේ කරන්නේ කියලා. ඉතින් එතන මෑණිවරු ඉන්නවා. ඉතින් මම සතුටුයි. මම ඉගෙන නෑ නමුත් මම මම කිසිම කාටවත් දෙන්න ඕන කමක්වත් වළක්වන්න ඕන කමක්වත් නෑ. 2014 පෙබරවාරි 5 වෙනිදා ඉඳලා ඉදිරියට තියෙන රිට්‍රීට් ඔක්කොම නම් කරලා තිනවා. අපිට ඕනේ මෙන්න මේ එක දවස් 3 එකක්ද, 7 එකක්ද, 10 එකක්ද, කොයි මාසෙද කියලා ඔයගොල්ලෝ තීන්දුව කරලා කන්තරුවෙන් වෙන් කරගන්න කාලේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කලින් නිසා හොඳින් විපස්සනා සමාධිය වැඩුණ අතර දැන් සිත ඇතුළට ගොස් ආලෝකයක් සහිත සතියෙන් පවතී. මෙම වෙනස පැහැදිලි කර දෙන්න. විපස්සනා සමාධිය කියන වචනේ නිර්වචනය දුන්නොත් මට පස්සේ තියෙන එක තේරෙනවා. විපස්සනා සමාධිය කියලා මේ ප්‍රශ්න කාට මොකක්ද අදහස් කරන්නේ? අර ආනාපාන සති භාවනාව කරලා ඊට පස්සේ ඇතුළට හිත ඇතුළට යන ගතියක් තියෙනවා. එහෙම සමාධිය මට ගොඩක් කල් තිබුණා. ඉතින් දැන් මේ සමාධිය නැහැ මේ ඒ වෙනුවට හිත ඇතුළට යනවා ඒ වුණාට සතිය තියෙනවා එච්චරයි දැන් ඒක නිසා මම සතුටු වෙනවා මොකද මේ රිට්‍රීට් එක සමාධියට කරපු රිට්‍රීට් එකනේ මේක සතිය සතිය වග වෙන සතිපට්ඨාන රිට්‍රීට් එකක් මිසක් මේකෙන් සමාධිය බලාපොරොත්තු වුණා නම් නෑ මේකෙදි නෙමෙයි කලින් සමාධිය ලැබිලා තිබුණේ හරි කොහොම හරි අපිට මේකෙදි දිගට ඇතුළට හිටියන සතිය තියෙන බව සාතිකනම් අපි පොරොන්දු වෙච්ච අපේ ගන්න දෙනවා හරි එහෙම නෙමෙයි අර මේ දැන් ආනාපාන සතිය විතරක් නෙමෙයි දෙහාට ගිහිල්ලා කය ඇතුළට හිත යන්නේ ඔව් කියන්නකෝ. එහා ගිහිල්ලා සමාධියේ පැය දෙක තුනක් වගේ එහෙම හිටියා. ඉතින් දැන් ඒ සමාධිය නෑ එහෙම. ඒක තමයි අනිත්‍යතාවය කියන්නේ අපිට කියන්න බෑ තිබුණ දේ වෙන දෙයක් බවට පැටලෙනවා. ඊට පස්සේ ඇක්ටිවිටි නැති වෙනවා. ඒක වෙන කමතහනක් එහෙම නැද්ද කරන්නේ? කියන වෙන කමතහනකින් ඔය දෙටි දුක ඇති කරගන්න පුළුවන්. දැන් මේ යන පවර කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ ඉල්ලන්න හදන්නේ වචන වලින් කියන්නේ මේ සමාධිය ඉල්ලන්නේ සතිය නෙවෙයි. සතියෙන් ගිහලා අනිත්‍ය දුක්ඛ බලනවා නම් මේ සමාධියත් ඇති වෙන්නේ නැති වෙන සුළුයි. දැන් බෑ. දැන් කියනවා මේ සමාධියම අපව ගන්න. ඉතින් මේකයි පොන <coughs> හරක්කු <coughs> බොන මිනිහගේ වෙනසක් මන් දකින්නේ නැහැ. ඩෝප් එක කිව්වහම මොකෙන් හරි මරිජුවන ගහලා හරි ගමන්නේ, ගල් බමුණ ගහලා හරි ගමන්නේ, කෂපු ගහලා හරි ගමන්නේ, බාරකට ගිහිල්ලා ඩෝප් වෙන්න ඕනේ. මං ඒක අගය කරන්නේ නැහැ. එතකොට සන්නහස දැන් ඇතුලේ එහෙම හිත තියෙද්දි සතියෙන් ඉන්නවා. එච්චර එච්චරයි කරන්නේ. අම්මේ එච්චරයි නෙවෙයි ඔච්චරයි. ඔච්චරයි දෙන්න තියෙන්නේ. ඕක සතුට වෙන්නේ නැතුව ඔයින් යාට කිසිම ගමනක් නැහැ. ඒකට සතුට වෙන එක තමයි අපිට තියෙන්නේ මේකේ කෙලෙස් නැහැ. මේක ප්‍රේම මේ මේ ප්‍රතිපදාවෙන් ගත් එකක්. ඔච්චරයි බුදුහන් කියන ওই කරුණු දෙක විතරයි. ඕකේ කෙලෙස්. ඔය වෙලාවේ රාගේ තියෙනවා නම්, ද්වේෂේ තියෙනවා, මොහේ තියෙනවා අපි ලැජ්ජාවටපත් වෙනවා. මේක අහම්බෙන් වෙච්ච එකක් නම් අපිට අගය කරන්න මේක ආම්පයක් නෙවෙයි මේක ශිල්පේ. මේක ප්‍රතිපදාවක් කියලා තියෙනවා. ওই දෙක තියෙන ඕක සතුටු වෙන්න තිබුණාට ඉස්සරහා ගමනක් නැහැ. අපි අපට අමාරු කරනවා කියලා කියන්නේ හොලිවුඩ් නිලියෝ නළුව මාරු කරනවා වගේ මිනිහා මාරු කරනවා වගේ. ජොලියක් තියෙනවා. හැබැයි තුන්වෙනි දරේ අතික්කසාර කරමින් නියම් බදිනවා. දැන් සංඛ්‍යාලේ කොනලේ පේන තියෙන්නේ ඉක්මනට ඉක්මනට ඉක්මනට තික්කසාර වෙන මිනිහා ආයෙසරයක් අර ඉස්ලාම තික්කසාර කරපමණ සම්බන්ධයි. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන හොඳට සුද්ධ කරලා දැනගන්න කෙලෙස් අඩු වෙන මාර්ගයක් නම් ශිල්පකින් ප්‍රතිපදාවෙන් යන්නේ ඒකට සතුටු වෙන්නේ නැතුව ඔය දේවල් ඉල්ලන්න ගියොත් වෙන්නේ මොකද්ද එක තැන කරකැවෙන නිසා ඔය කියන ප්‍රතිපදා කියන දේ හැටියට ඒකනම් විපස්සනා සමාධිය කියලා තියෙන වැරදි. ඔතන තිබිලා තියෙන්නේ ඇතිවෙච්ච සමාධිය පිළිබඳ ගේ දෙයක්. තෘෂ්ණාවක්. දැන් ඒක නැති වෙච්චාම ඒ තුල තියෙන මේ වෙනස් වෙන සුළු ගතිය පිළිගන්න කැමති නෑ. දැන් වෙන ක්‍රමයකින් හරි කවන්නේ අර සමාධිය ගන්න උත්සාහ කරනවා. ඒ හිතේ තියෙන ඒ ප්‍රයෝගේ තේරුම් ගන්නවා. ෂට ගතිය තේරුම් ගන්නවා. මායාවී ගතිය තේරුම් ගන්න. අපිට තියෙන්නේ පැමිණිච්ච දේ බලන එක විතරයි. නැති දෙයක් අපේක්ෂා කරන්නත් එපා. ආපු දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා. එතකොට ආතතියක් වෙනවා. අසහනයක් වෙනවා. මනස පෙළෙනවා. ඒක තමන්න තමන් කරගන්න අකරුණාවන්තකමක් ඊට වැඩි හොඳ පැමිණි දුක් පෙන්දායි කියාගෙන එච්චරට අනේකයි මම මේ කියන්න හදන පණිවිඩය එච්චරයි ඒ නිසා මේකේ මම දකින වෙනසක් නැහැ නමුත් මට පේනවා අනිත්‍යයට කැමති නැතුව යන්න හදන ගෞරවනීය ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනා භාවනාව වඩන විට සිතුවිලි උපදින නැති වෙන ආකාරය මනමින් පැහැදිලි වේ හිතවිලි හටගන්නේ කුමන හේතුවක් නිසාදයි පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. ඔය හිතවිලි අර වගේ මන පමනාප වෙනවනම් ස්පර්ශ නිසා තමයි බුදුඥානසේ පෙන්ලා දීලා තියෙන්නේ හිතවිල්ලක් අහේතුකව අප්‍රත්‍ය වෙන්නේ නැහැ. මොකක් හරි ස්පර්ශ පස්සපච්ච. සම්බන්ධම් පස්සපච්ච සියල්ලම ස්පර්ශය කියලා කියන්නේ පුරුතුවක්. ඒක ආම් පුරුද්දලා ගත්ත දෙයක් උඩ ඒක උඩ තමයි මේ ඔක්කොම ඉනිකලි සෙල්ලම් තියෙන්නේ. ඒ නිසා අපි බලන්න ඕනේ යට ඒ පෞචන ස්පර්ශය දකින්න හිතවිල්ලේ අන්තර්ගතයට අහු වෙන්න බෑ. හිතවිල්ල මනාප වෙන්න පුළුවන්, අමනාප වෙන්න පුළුවන්, හිත එකතු වෙච්ච හිතක් වෙනවා, විසිරිච්ච හිතක් වෙන්න පුළුවන්, මහත්ගත හිතක් වෙන්න පුළුවන්, අමහත්ගත හිතක් වෙනවා, රාග, ద్వේෂ, මෝහ වෙන්න පුළුවන්. ඔක්කොම හිතේ හොල්මන් ටිකක් විතරයි තියෙන්නේ. ඒකට ආඩම්බර වෙන්නව නරක වෙන්නවත් කියොත් අන්තර්ගතයට අහු වෙනවා. අන්තර්ගත ද්‍රව්‍ය නැති ඉතිරිය බලන්නේ ඒවත් එකක්වත් අ හේතුවක් ප්‍රත්‍යයෙන් නෙවෙයි. දැන් වේදනාවට පස්සම ගැනයි සරුවතන් කියන්නේ ඔව් අටිච්ච හේතුවක් නිසා නෝ අපටිච්ච අ හේතුකෝනේ. ඒක නිසා කරන්න තියෙන්නේ මේ හිතවිලි දිහා ලක්ෂ කෝටි වාරයක් මෙහි බලාගෙන ඉන්න ඕනේ මේක වේවා මේක නොවේවා කියන පූර්ව නිගමනයෙන් තොරව. එතකොට Tamanට තේරෙන්න පටන් අරගනි හැම එකක්ම මොකක් හරි ස්පර්ශයක් පදනම් කරන තමයි එන්නේ කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයේ කොටස් දෙකකට ඉදිරිපත් කරලා තියෙනවා අංක 1 ආනාපාන සතිය වැඩිීමේදී ආස්වාස ප්‍රස්වාස දෙක බැලීමේදී දීර්ඝව ආස්වාස ප්‍රස්වාස ගැනීමේදී දීර්ඝව ආස්වාස ප්‍රස්වාස දැනේ. කෙටිව ආස්වාස ප්‍රස්වාස ගැනීමේදී කෙටිව ආස්වාස ප්‍රස්වාසය දැනේ. සමහර වෙලාවට නොදැනීයයි. මෙහිදී විදර්ශනා වශයෙන් බලන්නේ කෙසේද? අංක 2 වේදනාව මේක විදර්ශනා කියලා ගන්න එනකොට ඉවරයි. මේ මේ පේන්නේ විදර්ශනාට තමයි වෙනම දැන් මේ වතුර අරගෙන ඉන්න මේ වතුරේ තෙත ගතිය පෙන්ලා දෙන්න කිව්වොත් මම මොකද කියන්නේ? වතුරේ තෙත ගතිය ඉල්ලුවොත් කොහොමද පෙන්ලා දෙන්නේ කියලා ඉතින් මොකද කියන්නේ? වතුර ගැන තෙත ගතිය තමයි. දැන් මාළු කුඩ ඇවිල්ලා කිව්වොත් මට මට ජල විද්‍යාව පිළිබඳ විශේෂඥ මට වතුර ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලා. විද්‍යාඥ මොනවා කියන්නද මාළු උපදුනෙත් ඉන්නේ වතුරෙමයි ඉන්නේ දැන්ටත් ඉන්නේ ඌ දන්නේ වතුරේ ඉන්නවා කියලා. මෙච්ච කොට ඇවිල්ලා කොට ඇවිල්ලා අහන්නත් බෑනේ ප්‍රශ්නේ. ඌ මැරනවානේ. වතුරේ මේකනේ ජල විද්‍යාඥයෙක් අහනවා අනේ ඔයා ස්පෙෂලිස්ට් PhD එකක් තියෙන වතුර ගැන මට පොඩ්ඩක් වතුර ගැන කියලා දෙන්නේ. ඉපදුනේත් වතුරේ ඉන්නේත් වතුරේ ඒ වුණාට මාළුවා දන්නේ මම වතුරේ ඉන්නේ කියලා. නිසා මේ හැම්මෙන් ගහුලකට වචන මේකට පුට්ටු කරන්න හදනවා. මේ විපස්සනාට හරවන්නේ කොහොමද කියලා. ඕක විපස්සනාමයි කියලා වෙන්න නොවෙන්නත් ඉඩ තියෙනවා. නමුත් විපස්සනාම කියලා ගත්තට කිසිම හානියක් වෙන්නේ නැහැ. සැකයක් අඩු වෙන එක විතරයි වෙන්නේ. නීවරණයක් අඩු වෙන ඉස්සරහට යන්න පුළුවන්. අපි යන්නේ වෙන්නේ දෙවෙනි කොටසට. දෙවෙනි කොටස වේදනාව ඇතිවීමේදී එය සමහර වෙලාවට අඩුවෙන් දැනේ. සමහර වෙලාවට වැඩියෙන් දැනේ. මේදී විදර්ශනා වශයෙන් බලන්නේ කෙසේදයි පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වේදනා බැරිල කොහොමදත් විදර්ශනාව තමයි. වේදනා බැරිල සමත භාවනාවක නැහැ. වේදනාවට පස්සට කොහොමදත් වේද විපස්සනාව තමයි. ඉතින් මේ නිසා මේ වෙනම චීන කන්නඩියක් ඇති කියලා හිතන විපස්සනාවට. ඉතින් ඉන්නේ විපස්සනා කියලා කිව්වට පස්සේ හරිනේ. ඒක තියා හරිනේ. විනාඩි අලුත් ක්‍රමයක් පෙන්වන්න පුළුවන් නම් අන්න ජෝ මං ගිහිල්ලා කිය တဲ့ එක මං ඉස්සන්නවනේ කියලා වේදනාව විපස්සනා වශයෙන් බලන්න හැටි ඉගෙනගෙන ආවයි. ඥානෝපාණ විපස්සනා බලන්න හැටි කරන කට්ටිය වාඩි වෙන්න මං කියලා දෙන්නම් ඕගොල්ලෝ විපස්සනා වශයෙන් බලන්න. තමන් එතන ඉන්නකොට මෙතන ඉන්නවයි කියලා පෙන්නලා දෙන්න හරීම අමාරු වැඩක්. යුද්ධ සෙබලෙක් හදිසියේ <clears throat> රාජකාරියට කැඳෙව්වට පස්සේ අර පදක්කමක් හම්බෙලා තිරවන නලල් පටියක්. ඉතින් යුදඳුන් අරගෙන නලල් පටිය හොයනවලු හොයනවලු හොයනවලු ගෙදර ගෑනටත් බලනවලු දරුවන්ටත් පයින්නවලු එන්න කචයි. ඉතින් ගෙදර ගෑණි හාල් ගන්නවා හරි මොකක් කරේ ආඩමයි කන්තෝ ගහන දැන් තොට බෙල්ල කරගෙන බලපී මට දැන් හදිසි ආසන දීපේ මගේ නලල් පටිය. ඉතින් මේ මනසේ කළෝ දරුවෝ හරි දැම්මේ නැහැ. ඔයා තිබ්බ තැනක ඇති බලන්න කියලා. ඒ ගෑණිට හාල් කර කර ඉඳ බලනකොට මිනිහා නලල් පටිය නල්ලේ දාගෙන හොයන්නේ. එින් දැන් මොකද කරන්නේ? උඩ ගේන් දිගොත් කඩුවෙන් ගහනවා. ගෑණි කරන්නේ ලොකෝ කණ්ණාඩිය කරලා මූණට අල්ලනවා. මේ නලල් පැටියේ නලලේ තියෙන්නේ. දරුවන්ගේ දෝෂයක්වත් නෙවෙයි. ඒක දැම්මට පස්සේ දන්නේ නලලේ තියෙනවා කිය. ඊට පස්සේ ගෙදර ගෑනට වයින්නවා. එනිසා හරිය අමාරුයි අපිට අපි මිනිස්සු කියලා තේරුම් ගන්න. අපි ඒක ගෑනු කියලා අඳුර ගන්නවා, අපි පිරිමි කියලා අඳුර ගන්නවා, අපි උගත් කියලා අඳුර ගන්නවා, අපි නූගත් කියලා අඳුර ගන්නවා. මේ ඔක්කොම නිසා වෙන්නේ මොකද්ද? manussත්වයේ කෙලෙසෙන්නේ. මනුස්සකම කෙලෙසන. අපි ඉන්න උත්තරම தත්ත්ව කෙලෙසගෙන තමයි මනුස්සකම කෙලෙසගෙන තමයි ඥානකෝම තියෙන්නේ. මනුස්සකම කෙලෙසගෙන තමයි පිරිමකම තියෙන්නේ. ඒක ඔක්කොම අමතක කරන්නේ. ඒකට වැටෙන්නේ මනුස්සකම. එදාට තේරෙයි විපස්සනාවෙන් තොරව මොනවත් නැහැ මේ අපි දන්න වචන නෙවෙයි. ඇති හැටියට දකින්නනම් වේදනාව වෙලාවට හොඳට පේනවා වෙලාවට හොඳට පේන්නේ. ඔක තමයි ඇති හැටි කියන්නේ. ඔක තමයි විපස්සනා කියන්නේ. වෙන මොකක්ද? වෙනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කය ධාතු කොටස් හතරකින් සැදුණක් බව වැටහි. නමුත් සිත විශ්ව ශක්තිය වගේ තමයි නමුත් සිත විශ්ව ශක්තිය වගේ පාටක් වශයෙන් පෙනෙන්නේ නැත. අල්ලන්න ස්පර්ශ කරන්නත් බැරිය. ඒ ධාතු හතරකින් සැදුණක්ද පැහැදිලි කර දෙන්න ගෞරවයෙන් අතක් කරමි. ධාතු කියලා කියන්නේ රූප කොටස් වලට නාම කොටස් වලට ධාතු ස්වරූපයක් රූපාකාරයක් දිගක් පළලක් කුසක් විශිෂ්ට ගුරුත්වයක් වේගයක් මොකක්වත් නැහැ ඒ නිසා ඒක නිරූපණය කරන්න බෑ ඒක කියනවා මේ අනිදස්සනයි අනිර්වචනීයයි නිදස්සන නැහැ ඒ නිසා ඒක අල්ලලා පෙන්නන්න බෑ අල්ලලා පෙන්නන්න පුළුවන් දේවල් දිග පළල උස විශිෂ්ට ගුරුත්වයේ වර හැඩ වේග ඔක්කොම රූප කොටස් වලට වැටෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය නැවතත් කොටස් දෙකක ප්‍රශ්නයක්. සාමිත සැප, සාමිත දුක, निराමිස සැප, निराමිස දුක පහදා දෙන්න. එපා වීම, පාළුව ආදී निराමිස දුකද? ඒ ඔක්කොටම වැටෙනවා මේ නිසා කියවන්න සලායතන විභංග සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන්නේ මේ වගේ සාමිෂ සැප දුක නිරාමිෂ සැප දුක, සාමිෂ අදුක්කම සුඛ, නිරාමිෂ අදුක්කම සුඛ, ඇහැට සම්බන්ධ කන, නාසය, දිව, කය, මන කියන හය හය බෙදලා 10 36 ආකාරයකට චත්තිංස සත්‍තිපදා කියලා සලායතන විභංග සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒක හොඳට කියවලා බලන්න. එතකොට තේරෙනවා මේ සාමිෂ කියලා බුදුහාම සඳහන් කරන්නේ ගේයසිත, රුහස්විත. නිරාමිෂ කියලා කියන්නේ නෙක්ඛම්මසිත. නිකුණාට පස්සේ වගේ අදහස් වර්ගයක් තියෙන නිසා මේ සූත්‍රයේ හොඳ විස්තරයක් තියෙනවා මේ සාමිෂ නිරාමිෂ නෙක්ඛම්මසිත ගෘහාසිත, ගේහසිත, සුඛ වේදනා, දුක්ඛ වේදනා, දෝමනස වේදනා, දෝමනස වේදනා, දුක්ඛම සුඛ වේදනා උතුම් විස්තරයක් එකේ තියෙනවා. නිසා ඒක වටිනවා කාටරි අවශ්‍ය නම් විස්තර දැනුමක් සඳහා සලායතන විභංග සූත්‍රයේ මහා සලායතන විභංගයේ මට මතක නැහැ. සලායතන විභංග සූත්‍රය බැලුවොත් මජ්ක්‍ධිම නිකායේ විස්තර සාහිත්‍ය දැනගන්න පුළුවන්. අංක 2 නපුංසකාය මහාන කිරීම නුසුදුසුයි කියා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇද්ද? ඒ අයට මගඵල දැකිය නොහැකිද? ඔය ඇති ගණන්නේ අහේතුක ප්‍රතිසන්දි වශයෙන් අහේතුක කට්ටිය හැම වෙලාවෙම හීනමානෙන් ගත කරන්නේ. එයාට කවදාකවත් සතුටුමත් වෙන්නත් බෑ වර්තමාන හිත ගන්නත් බෑ. නිතරම අපේලෙනවා නිතරම තැවෙනවා ඉතින් ඒ නිසා එහෙම කෙනෙක් මහාන වෙන්නේ ඛණ්ඩ එතන මේ සැප සම්පත් ලබන්නේ මෙතන සිව්පසේ සඳහා ඒකට කියනවා පරිස දූෂක මේ එහෙම කට්ටිය පැවිදුණාට පස්සේ අර ශ්‍රද්ධාවන්ත කුලයා ගේන දේ ගණයා විසින් කියන දේ මේ කොටේ පාවිච්චි කරන නිවන සඳහා නෙවෙයි බ්‍රහ්මචර්ය සඳහා නෙවෙයි ඒ නිසා සර්වචන් සඳහා කරන පැවිදි කරන කෙනාට දුක්කට අපත්‍ය සිද්ධ වෙනවා හැබැයි ওই කියන වචනේ ওই තරම් ලේසි නෑ. ඒ නිසා පරාජික බාලියේ පරාජික පාළිමේ ප්‍රාතිමෝක්ෂ විවරණයේ පළවෙනි පරාජිකාව. යටතේ ඒ නපුංසක පණ්ඩක උපය උපතෝ ව්‍යංජනික ආදි වශයෙන් විශාල විස්තරයක් තියෙනවා. අනේ ටික කියවලා බලන්න ඕක අපි හිතන තනි වචෙන් දාන්න බෑ. ගොඩක් විස්තර තියෙනවා ඒකේ. ඒ විස්තර අනුව වෛද්‍ය විද්‍යාවෙත් විවිධ රසායනික ශරීරය ඒගොල්ලන්ට ලැබෙන්නේ. ඉතින් ඒ කට්ටියගේ සමබර නෑ මනස. නිතරම හීනමානෙන් පෙනෙන්නේ. ඒක නිසා එවැනි කෙනෙකුට වර්තමානයේ හිත පවත්වනවා කියන එක කොහොමඩක්වත් කරන්න බෑ. ඒක සාමාන්‍ය කියන්නේ අහේතුක ප්‍රතිසන්දි. ඒ කෙනෙකුට මේ වර්තමාන හිත පවත්වන්න බැරි නිසා සත්‍ය පවත්වන්න බැරි නිසා සත්‍යපට්ඨාන බැරි නිසා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම නැති නිසා අභෞවිය පුද්ගලයන් විතර තමයි ගැලෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ ඔබ වහන්සේ විසින් රචිත කුතිමුත්ත භේසජ්ජයේ පොතක් ලබාගත හැකිද? ඔබ වහන්සේ විසින් අති අතිත විස්මිත බෙහෙත පොත කියවා එහි ප්‍රයෝජන ප්‍රායෝගිකව ලබන අතර කුතිමුත්ත භේසජ්ජ පොතේ ඊට වඩා විස්තර ඇති බැවින් විස්තර ඇති බව දැනගන්නට ලැබුණි. පොතක් ලබා දෙන්නේ නම් අගදී. දැන් ඇත්තටම අතරේක <clears throat> පිටපත් නැහැ. ඒක ඇතුළේ තියෙන යුවරජ් පොත් ගන්නට කාට හරි අවශ්‍ය කෙනාට චන්ද්‍රන්ට නමකම දෙනවා නම් ඉගෙන පොතක් ලැබුණොත් එවන්න හම්බෙච්ච ලාකමට ඔබ සපෙලා දෙන්න පුළුවන්. නමුත් දැනට මම දන්න විදිහට අපි ළඟ මේ මුද්‍රිත පොත් ඉවරයි. ඒ නිසා මේ අවශ්‍ය කෙනා මේ වෙලාවේ හැටියට මට දෙන්න පුළුවන් චන්දනගේ සම්බන්ධීකරණය චන්දන ලියලා තියලා මේ ප්‍රශ්නේ ලියපු කෙනා පුද්ගලිකව හම්බෙලා මතක් හම්බුනොත් මට ලැබෙන සලස්සන්න කියලා. එතකොට මට පුළුවන් චන්දන කිවේ ආධාරයෙන් පොසු චපල් කරන්න හෝ දැනුම් දීමක් කරන්න. කවදද කෙරෙන්නේ කියලා මට පොරොන්දු වෙන්න බෑ. ස්වාමීන් වහන්සේ කවදාවත් අපනින්දක් ලබා නැහැ. සිහින පෙනෙනවා. කෙසේද සිහින පෙනෙන්නේ? සිහින නොදැක සිටීමට නොහැකිද? එපමණයි. නින්දත් සැපනින්දත් අතර වෙනස සඳහා සියස්ථාමෙට පාවිච්චි කරනවා. දැකලා තියෙනවා. අන්නේ මෙත්තා දන කට්ටිය ළඟට ගිහිල්ලා කියත හැකි සැපනින්ද නින්දත් සැපනින්දත් අතර වෙනස. ඉතින් ඒ මිනිසුන්ගේ බිස්නස් අවුත් කරන එක හොඳ නැහැ. නිතරම නින්දෙන් දත් පිටි ගන්න එක තමයි කරන්නේ. ඊන පේන එක තමයි කරන්නේ. අනිත් එක ඇපදි වෙලා ඉන්නකොට තීනෙන්නේ. ඒක දවල් හීන රෑ හීන. මම හිතන්නේ මේ මේ රිටිටිකටම අපි ඔක කලින් සාකච්ඡා කරා කියලා. අපිට විවේකයේ කියන එක ඇත්තෙම නැහැ. විවේකයට පුදුම බයයි. හොදේකලාවට පුදුම බයයි. දෙක වගන්න පුදුම බයයි. අන්ධකාරට පුදුම බයයි. වයසට යන්න පුදුම බයයි. ලෙඩ වෙන්න පුදුම බයයි. මරණයට පුදුම බයයි. ඉතින් ඒ නිසා අපි දහස්වර මෙරි මෙරි ඉන්නේ. මොකද මේ එකටත් මොන දීලා නැහැ. නිසා සමහරව තනියම ඉන්න බයයි. ඇත්තක වහන්න බයයි. සෙනඟක් වැඳ භාවනා කරන්න බයයි. සබාව කියලා කතා කරන්න බයයි. ඉතින් ඔය එක එකනාගේ බීතිකා තියෙන්නේ. ඒ නිසා සමහරට මේක විශේෂිත මානසික තත්ත්වයක් නන්. බටහිර මානසික විද්‍යාව ප්‍රතිකර්ම කරන්න පුළුවන් ඇති. මම නම් ඒක නේ විශේෂ ගැන දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ තියෙද්දි දැන් මේ මහ පොළොවට අවුරුදු 10ක් 15ක් 20ක් ඉඳලා තියෙනවනේ ඔච්චරම තමයි ඉස්සරහට. බුදුජානනාංශේ ඒ මේ සිරින් සපාවනේ නැට්ටීරියා කැලේක ඇට්ටීරියා කොළ උඩ දෙපට විවුරු දිග අරගෙන හොඳට සැතපෙනවා. සැතපෙච්චාම එතෙන් එනවා මට මතක නැහැ කවුරු හරි බොහොම වැදගතෙක්. ඇවිල්ලා අහනවා බුදුහාමුදුරන්ගෙන් ඔබ වහන්සේ සැපසේ නිඳගත්තා. නිදාගත්තා කියලා. බුදුන් කියනවා ලෝකේ සැපසේ නිදා ගන්න අතර මමත් කෙනෙක් කියලා. සොරේ සැපසේ නිදන්න නතර මමත් කෙනෙක්. ඒ කියන්නේ ලේසියක් නැහැ. කෙලස් තියෙන හිතකේ නිදා ගන්න. නිින්ද යන්න දෙන්නේ නැහැ. කෙලසිත අවදීන් යනකොටත් පෙළනවා, නිින්දෙදිත් පෙළනවා. මේ ළඟදී ඇමරිකාවේ රිසර්ච් එකක් කරලා තිබුණා. මිනිස්සුගේ මොළයට ක්‍රියාකාරී වේලාවක ඉලෙක්ට්‍රෝඩ්ස් දාලා ඒකෙන් පිටත් වෙන තරංගත් නිින්දට ගියාට පස්සේ නිකුත් වෙන තරංගත් බලපන් කිසිම වෙනසක් නැහැ. මොළේ වැඩ කරනවා ඒකාකාරී විදිහට වැඩ කරනවා. එමෙච්ච ඊට පස්සේ නිින්දේ ඉන්න මනුස්සයා හදිසිය අවදි කරනකොට විතරක් අර තරංග පොඩ්ඩක් දඟලලා ආයෙත් එක මට්ටමට යනවා. මේක යකාගේ කම්මල වගේ මේක. නිදාගත්තත් කෙලස්. ඇරලා හිටියත් කෙලස්. සක්‍රීය හිටියත් කෙලස්. අනික්ස්ක්‍රීය හිටියත් කෙලස්. ඒ නිසා බුදුජානක සඳහන් කළා තියෙනවා මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. පරිදිශාගත හිත වැරදි හතුරෙක් හතුරෙකුට කරන්න ඕනේ. වෛරක්කාරයෙක් වෛරක්කාරයෙක් කරන්න ඕනේ ඒ වංශයට කරන. සම්මාබනීත හිත ඒ මනසට දෙවියන් ප්‍රඥාන් විසින් ලබා දෙන්න ඕනේ සප ලබා දෙන්න. ඒ නිසා ඔක්කොට මිසල අපිට තියෙන ප්‍රධානම දේ තමයි මේ වර්ධියට අල්ලගත්ත හිත, වැරදිට පිටගත්ත හිත මොන්න දේ හරි කරලා හරි පැත්තට දාන්න ඕනේ. හරි පැත්තට දැම්මට පස්සේ නිදා ගන්න පුළුවන්, උයාගත්ත බත කන්න පුළුවන්, මනුස්සත් එක්ක සතුට ජීවත් වෙන්න පුළුවන්, ජීවිතේ ජීවත් කරවන්න පුළුවන් නැත්නම් සදාකාලික දුකක නැත්නම් කටුබෙදයක පෙරලනවා. ඒ නිින්ද හරියේ නැත්නම් ඒක පුදුමාකාර කරදරයක්. ඔය අපේ හිටියා මේ මිත්‍රයතුමනි මහත්තයා අපේ සභාපති වෙලා, අයගේ මොලේ ටියුමර්ස් දෙකක් ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ආවෙලාදී ඒකට ඉංගා ඉන්දියාවෙන් ආපු තොස්තල වගේ කල්ලාන කිව්වා මේක ඇතුලේ ටියුබර් එකක් තියෙන කියලා ඕපන් බ්‍රේන් ඔපරේෂන් එකක් කරා. මුලේ කට්ට පාරලා එළියට යන ටියුබර් එක අරන් දාන්න. බලනකොට තව එකක් තියෙනවා. දෙකක් අරන් දාන්න. ඊට පස්සේ බලනකොට යට පැත්තේ ආර්සස් කෙඩි. ඒකත් අරන් දාන්න. ඔපරේෂන් තුනක් ඒකට කළා මාස දෙකක් නිදා ගන්න දුන්නේ නැහැ. බෙහෙත් ගහලා අවදි කළා. යා කියන අපායට යන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ. රෑ නිින්ද යන්නෙත් නැහැ, දවල් නිින්ද යන්නෙත් නැහැ කියලා දැනගෙන ඇඳ උඩ ඉන්නකොට මාස කීයක් ඉන්නද? එදාට ඉතින් ආයෙ වෙන පයක් ඕනේ නැහැ කියලා කිව්වා. අපිට මේ සමේ නිින්දෙදී සෝසෙනේ සෝසෙනේ යනවා සෝසෙන් අවදි වෙනවා නපුරුනේ නේ පේන්නේ නැහැ කියලා අපිට මෛත්‍රී භාවනාදී කියලා දීලා තියෙනවා කායනුපසනාතෝ බාස භාවනා 18ක බුදුහමෝ කියලා දීලා තියෙනවා. මේ වගේ ඉන්න කෙනාට මේ භාවනාව කරගන්නවත් බෑ. ඒ තරම හිත තියෙන්නේ පුදුම බඩතාව මාළියක් වගේ ගැහි ගැහි. ඒ නිසා සමාහලාට යාගේ දාන පාරමිතාවේ සහ සීල පාරමිතාවේ අඩුපාඩුකම් වෙන්න දන්නේ කියන්න බෑ. ඒ නිසා ඒක නා බලන්න ඕනේ මේ අනුන්ට මේ බඩගිනි දුක නෙවීම, පිපාස දුක නෙවීම, සීනාසන සපයාදීම, ඇඳුම් සපයාදීම ආදී වගේ දේවල් අනුන්ට සපසල ගන්න. ඒක සීලේ වශයෙන් කද්දාක සතුට මරන්න හිතන්න ඕනේ නැහැ. කද්දාක තොරකමක් ගැන හිතන්න නරක, අන්න බයක් දෙන්න හිතන්න නරකයි. කදාක කාමීත්‍යාචාරයක් කරන්න නරකයි. ගුරුවෙන් කියලමින් හිසචනේ පරිසචනේ කාටවත් දුකක් දෙන්න එපා. මත්පැන් පානෙන් මත් බීමෙන් එහෙම නැත්නම් මදයට ප්‍රමාදයට හේතු වෙන දේවල් කරන්නේ නැතුව සීලය ආරසා කරන්න. ඉතින් බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා සීලේ රකින්නකොටම අවිප්පටිසාරත්ථය ආනන්ද කුසලාන සීල. හිතේ විපිලිසර බව නැති කිරීමටම සීලේ හේතු වෙනවා. ඒක දවල්ත් වෙන්න පුළුවන් රැය වෙන්නත් පුළුවන්. ඒ නිසා භාවනාවෙන් හරියන්නේ නැත්නම් ආපහු සලකා බලන්න ඕනේ සීලේ. ඒක හරියන්නේ නැත්නම් දානේ. මේ විදිහට මේ දුක් විඳින ජනතාවත් එක්ක ඒ කට්ටියගේ දුක් නිවීම හරහා මේ දුක්ඛ සත්‍යයේ තියෙන බරපතල කම. ගැඹීරත්වයේ තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න පුළු පුළුවන් වෙලාවේ මේක සතියට ගොදුරක් කරගන්න. තාත්තේ මේ පේන දේවල් ගොදුරක් කරගෙන නැත්නම් ආහාරයක් කරගෙන නැත්නම් අරමුණක් කරගෙන නැත්නම් නිමිත්තක් කරගෙන බලන්න ඕනේ මේ පෙළෙන ගතිය ඒක මේ පෙනිල පෙනිපිනිත් කරනවා නොපිනිත් කරනවා මේක නිකන් මේ වයින් ස්පීඩ් වල දාපු පණු ගැටවිලක් වගේ අම ගහපු දෙනක් වගේ කොට හිටියොත් මැස්සෝ අනිනවා වතුරට ගියොත් මාළු කොටනවා උඩ හිටියොත් කපුට කොටනවා පුදිය ගන්න බෑ එයාගේ තමයි මේ මහම ගහපු දිනක් වගේ කියලා බුදුහාම සඳහන් කරලා තියෙනවා. ටිකටම පෙළෙන ගතිය තියෙනවා. ඒ නිසා ඒකට මට කියන්න බෑ අහවල් දී පිළියම් කියලා මට මේ තොරතුරු බඳි. ඒක මට මේ පැත්තේ විශේෂ ඥානයක් ඇත්තෙත් නෑ. ඒ නිසා කවුරු හරි බටහිර වෛද්‍ය ක්‍රමයේ හෝ දේශීය වෛද්‍ය ක්‍රමයට ගිහිල්ලා සපාපිච්චෙන් සමනයක් වෙන්න ඕන නම් ඒ දේ කරගෙන භාවනාවෙන් හිතන්න යන්න එපා. එන්නේ ගුරු පන්දිසාංශ කිව්වා භාවනා කරන්න බව්‍යයි කියන්නේ කන දේ දිරවනවා නම් නිින්ද යනවා. කන දේ දිරවන්නේ නැත්නම් නිින්ද යන්නේ නැත්නම් භයානක තත්ත්වයක්. ඒව සමනය කරන්න නැතුව භාවනාවෙන් කරන්න යන්න එපා. අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ප්‍රශ්නේ ඔද්දල් වෙනවා. ඒක නිසා භව්‍ය පුද්ගලයා කියලා කියන්නේ කාපු දේ දිරවනවා, බඩේ ලඩක් නැහැ, නිින්ද යනවා, හිතේ ලඩක් නැහැ. ඒ දෙකෙන් බැරි නම් ඒ දෙක තියෙනවනම් ඕන පිළියමකින් අපිට කරලා කොට ගන්නවා. ඒ දෙක බැරි නම් විහිළුවකට ගන්න එපා. ඒ ශිල්පේ දන්න කෙනෙක් හම්බෙලා කතා කරලා යම් ප්‍රමාණයට සමනය කරගෙන තමයි අපිට භාවනා ප්‍රයෝජන ගන්න පුළුවන්. පූජ්‍යපාද ස්වාමීන් වහන්සේ පැවිද්දන් වූ අප නිවන් අවබෝධයට ආත්මාර්ථකාමී විය යුතුද? ආරාමයක පැවරෙන යම් යම් වගකීම් යුතුයකම් අමාට හැකි පමණ ඉටු කරමින් භාවනාවට වැඩි වේලාවක් යොමු කරමින් නිවන් මඟ වැඩිම සුදුසු නොවේද? ඒක එක එකන බලන්න ඇති දැන් ඔය පරිපාලකයෙක් ස්ථානයක් කරන පරිපාලකයෙක්ගෙන පස්සේ කීපයකට කැමතියි. එතෙන් ඔක්කොමලා තම තමන්ගේ වත් ටික කරන්න ඕනේ. එතකොට වෙලාව හම්බ වෙනවා කියලා. එහෙම නැත්නම් මේ විවේක මේ මොකද්ද කියන්නේ හොලිඩේ කැම්ප් එකක් කියලා හිතාන භාවනා මධ්‍යස්ථාන වලට එන කට්ටියක් ඉන්නවනේ. විවේක ගන්න. කියන්නේ හේතනිදා ජීවිතයක් කරන්න දැන් නැති බුබ්බඩේෝ ණයට කන මිනිස්සු. ඒත් ඇවිල්ලා වැටෙනවා පිස්සු පියාට්ටෝ. ඒගොල්ල කියලා කියන්නේ මට හොඳට භාවනා කරන්න නිස්සද්දවම ඉන්න ඕනේ කිසිම වැඩක් කරන්න බෑ. තනියම ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ හොඳටම පිස්සු. මේ බුද්ධ ආගම පිස්සු කෙලින්න බැරි එක හේතුවක් නිසා. බුදුරජාණන්සේ චතුරාර්ය සත්‍යයෙන් ඉස්සල්ලාම තියලා තියෙන දුක්ඛ සත්‍යය. ප්‍රතිකැමැති උනත් කැපිලනම් කපන්න නැත්තම් කපන්න. ඒක කිසිම සැපදීමක් නැහැ නේ හැම එකෙම ස්වර්ගය ගැන කතා කරනවා. සදාකාලික ස්වර්ගයට යන. මේක බුදුහාම කියන හොඳම දේ තමයි දුක්ඛ සත්‍ය. උඹට හම්බෙන හොඳම තෑග්ග දුක්ඛ සත්‍ය. ඒ නිසා පුළුවන් නම් කාවම් බැන්නම් කාවම්. ඒ නිසා මේ දෙක අතර සමතුලිතතාවය කියන එක මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. අපි මේ ශෙනකක් එක්ක ගත කරන්නේ මහා කරුණාවයි. අපිට මහා කරුණාව නෑ කරුණාවයි. පුළුවන් කෙනා බැරි කෙනත් එක්ක හදා වෙලා ගන්න. මහා ප්‍රඥාව කියලා කියන්නේ විවේක බුද්ධිය, උදිකලාව, විවේකය බලාගෙන මේ දෙක සමබර කරන්න බෑ ඕනේ. මොකද අපි බත් ගන්න එපයි. සිවුරුතෝ සිවුරක් හොයාගන්න එපයි කොහොමද කරලා. සීනාසනයක් හදාගන්න එපා. මේ ටිකක් එපා. ඉතින් ඒකට අපි පිරිසත් එක්ක ඉන්නවා. ඉතින් මේ දෙක සම්බර කරනවා කියන එක බුදු කෙනෙකුට හැර කිසි කෙනෙකුට බෑ. හැම කෙනා මේ දෙක පටලවාගෙන තියෙනවා. නිසා මේකට උත්තර නෑ මේකට උත්තර එතනද එතන එතන හදා ගන්න ඕනේ අපේ තේරවාද ශාසනයේට තේරවාදය කියලා කියන්නේ ඉත්තාවර වෙච්ච මනුස්සයාට තමයි වගකීම තියෙන්නේ ඉතින් මහා තේර කෙනෙක් වෙන්න අවුරුදු 20ක් මහානකම් කරන්න මහානකම් කරුවා තමයි උන්ට තේරෙන්නේ මේක හොඳයි මේක නරකයි කියලා අවුරුදු 5ක් යනකම් නවක අවුරුදු 10ක් යනකම් මජ්ජිම අවුරුදු 20ක් ගියාට පස්සේ 10 20 වුණාට පස්සේ මහා තේර එතකොට ඕට්ට පිළිලා හැට පිළිලා බිම් හැන්ල මොකක්වත් කරගන්න බැරි වයිද තමයි. නමුත් මිනිහට තමයි තීරණේ යාසේ තමයි තීන්දුව තියෙන්නේ. ඒ නිසා තමන් ගියාට පස්සේ ඉන්න ස්ථානේ විවස්ථාව කියවන. හැම ස්ථානකම විවස්ථාවක් තියෙනවා. විවස්ථාව කියවලා <clears throat> ඒකේ සමාජිකත්වයක් ගන්න මේකෙන් නම් අය ඉතින් මෙන්න මේ ටික වෙන්න ඕනේ. එතකොට මට මේ පහසුකම් ටික ලැබෙනවා කියන එක දන්නවනම් ණයර කණ්ඩේවා. ඊළඟට වැට ගන්න යන්නත් එපා. එතන මේ වත්පවරණ භික්ෂුවක් හෝ නායකයෙක් හෝ නායිකාවක් හම්බෙලා මට මේ අදාළ වතක් දෙන්න මම ඒ ටික කරන්න ඕනේ. උපදුන්න කරන වත ඒව නැත්නම් අපි කියන වත හිල් වෙලයි කියලා. එහෙම කට්ටියට වත් කරන්න බෑ. වත හිල් කරගන්න එපා. වත් පිළිවෙත් කරන්න, හම්බ කරන්න, වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගන්නයි කියලා ලොකු සංසප්පේ විවස්ථාය කියලා තියෙනවා. පච්ච සම්පන්නයි කියලා කියන්නේ අපිට 13ක්වත් තියෙනවා පැවිද්දන්. ඒ වත් ටික සැපෙවෙ නැත්නම් අපිට කන්න හම්බ වෙන්නේ අතේලි නැත්නම් කන්න හම්බ වෙන්නේ ඒ දෙක අතර සමතුලිතතාවය කරනකොට කබ්බා කම්මැලිය බුබ්බඩය එහෙම නැත්නම් බත් බූසා වත් නොකර ඉන්න කතා කරන අම්මෝ පචේ උඩ කාදාකත් හරියන්නේ. ඔකට අපි කියන්නේ මං කියන්නේ සෝහන් ලකුණු කියලා. ඔය කතා කරනවා නම් ඌ යන්න තමයි ඔය කතා කරන්නේ. එහෙනම් බලන්න. මේක දීසි නෑ සාසනේ බත් කරනවා කියන එක රේල් පාරේ යකට කරනවා වගේ. එහෙම මේ බණ භාවනා නොකරන කෙනාට මේක කන්න බෑ. වල පින නෑ. ඒ බුද්ධ භෝගයක් නේ වලදන්නේ. බුදුහාමුදුරගේ සිවුරනේ අඳින්නේ. බුදුහාමුදුර පූජා කරපු සීනාසනයකනේ ඉන්නේ. බුදුහාමුදුර පූජා කරන ලිව්පම ගිලම්පසනේ වලදන්නේ. ඒක කරලා බෑ බත් කෑවනම් ගොන් ගහපම් බඩෝ කියලා අපි වැදේ කියන අඬහැරියක්. මුත්තිට්ටු ගන්න විතරක් කියලා කමති බුදියන්න කියොත් එimhe හරක් කෙලවන ඕකේ අරෝල. බක්්‍යාණං ගොංගාපං. ඉති ඌ කියන බක්්‍යාණං ගොංගාපං බඩෝ කියලා බඩ අත ගගා මිනිස්සු බයින්නට ගොංගහනවා. බත් කණ්ඩාය යාවේ. බත් කල බුදියන්න බුදියන්න දෙන්නේ නැහැ කමත්තල. මොනම හරි කරලා අවශ්‍යයි. දෙන්න බෑ ඒකටවත් බුදියන්න මේ සාසනට ඇවිල්ලා. බුදු වෙන්න ඕනේ. බුදියන්න බෑ. ඔබට ළමයි මේ දෙක අතර සමතුලිතතාවයේදී ඇත්තටම මම දැකලා නැහැ කවුරක්වත් හරියටම පාර හොයාගෙන කරන හැම කෙනාම පරිශන කරනවා මම කොච්චරක් සමාජ සේවය කරන්නවද මම කොච්චරක් තමන්ගේ වැඩේ කරගන්න මේකට කියන්නේ බාහිර සාසනය සහ අභ්‍යන්තර සාසනය කියලා මේ දෙක අතර සම්බර භාවය නැත්තම් කෝච්චි පාරක බසයක් ගෙනියන්න හදනවා වගේ තමයි දඩ දඩස් දඩ දඩස් දඩ දඩස් තමයි ස්මූත්ලි යන්න නම් අපේ දවසකට සෑහෙන රාජකාරී කොටසක් සිද්ධ වෙනවා එතකට සතුටක් ඇති වෙනවා මම ණය නැහැ අපේ අම්මා ඉන්නකන් කිව්වේ කෑපතට ණය වෙන්න එපා. හම්බ කරගෙන කෑවත් කෑපතට ණය වෙන්න එපා. කෑපතට ඇති වෙන්න වැඩක් කරවන්න අවශ්‍යයි. නැත්තම් ඕක එකතු වෙලා එකතු වෙලා මානසික අසහනයකට යනවා. ඒක පුළුවන් කාර්ය අපිට බොහොම කෙටි කාලයක් වැඩක් කරගෙන ඉන්න පුළුවන්. ආදි 25 ඉඳලා 55 65 විතර වෙනකන් ඔය වැඩ කරනවා ඊට පස්සේ කොහොමද ණයට තමයි කන්නේ. ඉසිභාවයට යනකම් අම්මා තාත්තගේ සල්ලි වෙනකල ඉගෙන ගන්න. අමාලට 20 ඉඳලා. ඒ ටික විතරයි. ඒ වෙලාවේදී අස ගන්න එපා. සර්වචනසේ අවුරුදු 45ක්. දවසට පැය 18ක් විතර බුදු වෙලා ඉවර වෙලා. ඊ ඇද පැදිල්ල කාටෝක හරියටම කාලසටහන් කරන කාටෝක කාලසටහන බය වෙන්න ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒකට තමන් කාලසටහනක් අදිස්ථාන කරන සූපාසෝපාකට සුනීතරත් පෙන්නලා දුන්නා. මම උඹ වෙනුවෙන් මේ මම කාලසටහන කරනවා. රජ්ජුරුව ආවත් මම කාලසටහන කරනවා. දෙයියෝ ආවත් මම කාලසටහන කරනවා. බ්‍රහ්මයාටත් පෙන්නනවා. හරි පිළිච්ච ජීවිතයක්. තමගේ වතපිළිවෙත හරියට සිද්ධ වෙනවා නම් ණය නැති ජීවිතයක්. ඒ නිසා ඒක සමතුලිතතාවය ගන්න හොඳම වෙලේ තමයි චීන විවස්ථාව කියවන්නේ. තමන් ඉන්න තැන විවස්ථාවක් තියෙනවා. ඒ විවස්ථාවේ හැම කෙනෙකුම කළ යුතු කොටස් තියෙනවා. නායකයා මේ ටික කරන්න ඕනේ, නේවාසිකා මේ ටික කරන්න ඕනේ, ආගන්තුකයා මේ ටික කරන්න ඕනේ, ගීයා මේ ටික කරන්න ඕනේ, කාර්ක සභාව මේ ටික කරන්න ඕනේ. තමන් දැනගන්න තමන් නේවාසික නම් මේ ටික වෙන්න ඕනේ, ආගන්තුක නම් මේ ටික වෙන්න ඕනේ, තමන් නායකයා නම් මේ ටික වෙන්න ඕනේ. මේ විවස්ථාව කරගෙන යනවනම් බොහොම ඉක්මනට මූලධර්මයේ වශයෙන් ප්‍රශ්නෙට උත්තරේ කියනවා. නැතුවේ ඔක්කොටම හරියන පොදු උත්තරයක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කියන විදිහට අපි ආරාමයක් ඇතුළේ ඉන්නකොට එයා අපින් කරෙන්න ඕනවත්තාම ඊළඟට නායකයන් වශයෙන් අපි යම්කිසි එදිනෙදා බුද්ධ පූජාවන් තියනකොට එතනදී මුක්ත ආමෝදනා ධර්ම දේශනය ඒ වගේ දේවල් කිරීම තුලත් අනිත් එක අපි ආරාමයක් තුළ ඒ මිනිසුත් අතර ගැවසෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙන නිසා එනස දැන් මුළු කාලෙම භාවනා යෝග්‍යව ගත කරත් එදිනෙදා ඇතිවන ගැටලුවදී අපි මුහුණ දෙන ආකාරය අනුව අපි ලබාගෙන තියෙන දියුණුව ඒ වගේ දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවාද ස්වාමීන් වහන්සේ දැන් මේකේ තියෙන ස්වභාවයෙන්ම එකක් යම් ප්‍රමාණයකට සත්‍ය සමාධිය තියෙන කෙනාට මේ බාහිර වැඩ කිරීමෙන් තමයි දැනගන්නේ මම ඊවසීමේ ශක්තියක් තියෙනවාද සංවිධාන ශක්තියක් තියෙනවාද විවිධ පේන වැඩ කරන හැටි දන්නවද ශ්‍රම විභජනයේ තේරෙනවද මට ප්‍රජාතන්ත්‍රවාදීව මම වැඩ කරන්න කියලා බලන්න කොකා ඉගිලෙන්න ඕනේ කන කොකාද සුදු කොකාද කියලා දැනගන්න. ඉගිලෙන්න නැති විදියට හරියන්නේ නැහැ. එහෙමයි සමහර වෙලාවට අපි උනත් අර හිතනවා අපි භාවනා යෝගියවම ඉන්න ඕනේ කියලා. දැන් එහෙම වෙලාවකට සමහර වෙලාවට අර අපට කවුරු කතා කරත් මේ දැන් අපි සමහර අයගෙන් දැකලා දෙන කවුරු හරි කතා කරත් මේක තරහ එන ගැතිය. ඒ වගේම වෙන්නේ සයන්ස අපි ප්‍රායෝගිකව ඒ දේවල් වලට එදිනෙදා මොහොන දීම තුලින් තමයි ශක්තිය ඇති කරගන්න පුළුවන්. ප්‍රායෝගිකවත් තියෙනවා, විවස්ථාවකුත් තියෙනවා. විවස්ථාවක් තියෙනවා, ඕන තැනක් කරන විවස්ථාවක් තියෙනවා. ඒ නිසා ලොකු සංසිකෙන් අහන්න ගියාම මට මතකයි සුදු කට්ටිය ඇවිල්ලා මෙන්න මේමයි මේමයි ශාන්ස මේ හවස වන්දනා වෙලාවේ මට හොඳට භාවනාව යනවා. ඒ නිසා ශාන්ස විවස්ථාව හැටින් මම වන්දනා වින්න ඕනේ. මට ඔබ වහන්සේගෙන් ඇවිල්ලා කතා කරුවට පස්සේ මට ඒකට සහනයක් දෙන්න පුළුවන්. ඒ ලොකු සංසිකේනවා වාඩි කාබහන හරියනවා නම් මම සංඝයට කියන්න. ඊට පස්සේ මේ අත්ත අවලාට වන්දනාට එන්නේ නැහැ. එයා විරුද්ධ ප්‍රකාශ කිරීමක් නෙවෙයි. එයා භාවනා කරනවා කියන්නේ. ඒ ලොකු සංසි කියනවා එහෙම එකිනෙකට තුනට පස්සේ පස්සේ දවසක වන්දනාව යද්දි ලොකු සංසි චරම් පල්ලයක් උටිනම උන්නාන්සේ ඒති වන්දනාවේදී අර කෙනාම ඇවිල්ලා කියනවා සංසි කොට කතා කරන්න පුළුවන්. ඇයි කියලා අහපුවාම පාළුයි කියන. දැන් විවිධකේ ගත්තේ වන්දනාන කර මේ භාවනා කරා. දැන් ලොකු සංසිටම කරදර කරන්නේ හරියට මේ වෙලාවේ. ඒ කියන්නේ පැහැදිලිවම වරේ ඉල්ලලා තියෙන පචේන්නේ. භාවනා කරන්න නෙවෙයිනේ. මේකට මං කියන්නේ සෝන් ලකුණු කියලා. තමන් ඉන්නගෙන කාලසටහන් කරන බැන්න උඩ කොන්දක් නැහැ. එච්චරයි මං කියන්නේ. අපිට අභිඥාව ඕනේ නැහැ. අපිට මේ විශේෂ ඥාන ඕන තමන් ගියේ මේ වැඩේ නම් එතන කාලසටහන කරන්න බෑ ඵලයන් ඉපා උඩ කැප නැහැ ඒවත් එහෙනම් අපිට දැන් පැවිද්දන් වශයෙන් ඒ මතාවක් තියෙනවා ගුරුවත ඊළඟට ආනාමයක් තුළ යම් කිසි වතාවක් වෙනවා අපි ටික හරියට කරනකොට අපිට මේ භාවනාවට පරයන්කට ගියාම ඒ ගැන මෙනෙහි කිරීම තුළනොත් අපි අතින් වෙනවා. ඒ වැඩ කරනකොට පුත්‍රජානනාංශිකේ වත් පිළිවෙතල කිසිම වැඩක් නැහැනේ සතිය නැතුව සතියෙන් කරන්න බැරියම. ඒ වත් හැම එකක්ම මේ සම්පජඤ්ඤනේ. සම්පජඤ්ඤේ පොඩි පොඩි ඉරියාපත වැඩි. ඒ නිසා මේ වත් පිළිවෙත කරන්න කියලා සතිය කැඩෙනවා කියනවා නම් ඒ බුදුහාමුදුරු විරුද්ධ පෙසංගය ඉන්නවා. මොකද මේ වත්පවර්ලා තියෙන බුදුහාමුදුරනේ මේ ශාසනය යන්න එපායි. නිලක් අසනීපයක් වුණොත් විශේෂ වෙලාවක් තියෙනවා. එයාට අනිවාර්යෙන් සලකා බලන්න බුදුහාම කියනවා බහුසුත්‍යයට විනයදරයට ධර්ම කතිකයට විශේෂ කරලා දෙන්න. අනික් කට්ටිය පුළුවන් තරම් වත් පිළිවෙත් ටික කරන්න ඕනේ. වත්ත සම්පන්න වීම කියන එක ලොකු සංසය විශේෂ ශික්ෂාපදයක දාලා තිනවා. වත්ත සම්පන්නෙක් වෙනවයි කියලා කියන්නේ නෑ නෑ. එයා දවසට කළ යුතු වැඩ ටික දන්නවා. ඉතින් ඒකට පිළිච්ච ගතියක් වෙනවා මම සාසනයෙන් කන්නේ මම සාසන කරන්න ටික කරනවා. ඉතින් දැන් ওই විපස්සනා කරන්න ගියාම උඟ දෙනෙක් නෑ බුදුන් වඳින්න ඕනේ නෑ. දාන කරන්න ඕනේ නෑ. ශීල ජීුණත් එකයි නැතත් එකයි. අපි විපස්සනා කරන්න කියලා ඉතින් අන්තර්ගත දාගන්න. දැන් මට පස්සේ අරුප් එකන වෙලෙම කපල යනවා ඊට පස්සේ බඩ ඇතුලේම කුණු වෙන එක තමයි වෙන්නේ. මොන විපස්සනාවක්වත් නැහැ පොළවේ පිටන්න බැරුවේ ඕජාව මනසත් එක්ක මේ සම්මුතිය පිටවගෙන ඉන්න බැරි නම් ඒ මනසට විපස්සනා නෙවෙයි මං කියන්නේ නිකන් සාමාන්‍ය පෙට්ටි කඩයක්වත් කරන්න බෑ ඒක උනත් කරන්නේ මනසක ඥාන ප්‍රයෝග ඥාන අවශ්‍යයි ඒ නිසා ඒ වගේ ඒ වගේ බුදුහාමර පුදුම විදිහට මේ වගේ කියන ආචාර ධර්ම කියලා ආචාර ධර්ම වලට බුදුරජාණන්සේ සලකලා තියෙන සලකිල්ල වෙන කිසිම දැන් විද්‍යාව ඒක සම්පූර්ණයෙන්ම නැති කරගත්තා අනිත් වගේ ආචාර ධර්ම නැහැ. වගේ තියෙන්නේ ඒවට කියන්නේ අනත් අනපනත්. දියු බය කරලා කියන්නේ commandments. උදේනසේ commandments අපර කැමති නම් ඔබ පවරගෙන කරපන්. සමාදාය සික්කති සික්කාපදේ. කවුරුත් කිව්වට නෙමෙයි. අපි තැනකට ගිහිල්ලා ඉන්නවා නම් ඒ එතන නීති පිළිගත්තා කියන එක තමයි ඒකේ අදහස. ඒ නිසා එයා දැනගන්න ඕනේ විවස්ථාව මොකක්ද. දැන් නිසනවනේ වශයෙන් කතා කරනවා ලොකු ස්වාමීන් වහන්සේ කියලා කියනවා විපස්සනාව ගැනම ශාසනය ගැනවත් නොදන්නා කිසිම අමනෙකුට මේ තියෙන විවස්ථාවේ ඇල්ලපිල්ලක්වත් වෙනස් කරන්න දෙන්න බෑ කියලා. ඒක හරියටම ඒක පුදුම පුදුම බලවත් විදිහට ගලේ කෙටුවා වගේ තියෙන. ඉතින් මං ආපු දවසේ මම දැක්ක මෙච්චරයි නිසනෝනේ පටල වෙන්නම් කරන්න තියෙන හරියට කාලසටහන දැනගන්න කාලසටහන කරන්න. කරපු ගමන් එනවා පුදුමාකාර සමාජිකත්වයක්. අපි මේ කරන්නේ බුදුහාමුදුරු කොහොමද කිය බුදුහාමුදුරු කරපු දෙන්නේ. අපේ හිතෙන් දේවල් කරන්නේ නැහැ. අපි බෑ කියන්නේ නැහැ. අමාරු නෑ. ඒ ටික කරන්න ඕනේ. ඒ ටික කිරීමෙන් අභ්‍යන්තර සාසනේ, බාහිර සාසනේ, ප්‍රඥාව, කරුණාව දෙක අද උදේත් අපි ධර්ම සාකච්ඡාවක් වෙන ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඕක තමයි ඉස්ලාම ඇතුළේ තියෙන ප්‍රශ්නේ. අපි කොහොමද මේ දෙකේ සමතුලිතතාවය පාන්නේ හැමදාම පරිශ්‍රණයක්. ඒ ලියපු සමීකරණයක් නෑ. හැමදම දැනගන්න ඕනේ උපයන්න. එතන එතන උපයන්න ඕනේ. නතේන තේරෝ හෝති එනස පරිතං සිරෝ මෝගජින්නෝති උච්චති. කිස්පමුණ පමණින් තෙරුණාංශ කෙනෙක් වෙන්නේ නැහැ. මට මතක නැහැ මේ මනුස්සයා කියන්නේ පැදුරට නාග වෙච්ච එකා කියන එකයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. තෙරුණාංශකම උපයන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ කරන වතපිළිවෙත් කරලා උපයන්න. තේන තේරෝ හෝති එනස පරිතං සිරෝ පරිපක්කෝ වයෝචස්ස මොගචින්නෝති උතේ නිකම්ම නිකම් පැටරුණා චේති නාකියෙක් මිසක ඌට තෙරුණාද කියන්න බෑ. තෙරුණාද වෙන්න අවුරුදු 20ක් මේකේ ගෙත්තම් පන්නන් අඩ සිවුරු මාන හැටි, කොටු අත නැහැටි, ඇටි සිවුරක් කපන හැටි, පඳු පොන හැටි සේරම දැනගන්න. මේක සූසට කලාව දන්න රජකමට වැඩිය අමාරුයි. හැබැයි දැනගන්න දැනගන්න තමන්ගේ වැටික විතරයි තමන් දන්නේ. අනුන්ට කියාපාමකුත් නැහැ. මේ ඕන ශිල්පයක්. ඕන දෙයකට එනකට අලංකාතුම් අලංකා සංවිධාතුම් කියලා බුදුහාමුදුරු භික්ෂු ගුණ දෙකක් පෙන්නනවා. ඕනම වැඩක් කිරීමේ හැකියාව තියෙනවා. බැන්නම් උත්සාහ කරන්න. අලං සංවිධාතුම් තව කෙනෙක් නම් ওই වැඩේ ගන්න දැනගන්න. දැනගන්න තමයි ශිල්ප දැනගන්න. Taman ශිල්පේ දන්නේ නැතුව කාට හරි කිව්වොත් අර කරපම් මේක කියලා ඌ මාටිය ගන්න. මාටිය ගන්න කියන එක දන්නේ. ප්‍රයිවට් බස් වල කාට හරි තුනක් බස් එක දුවපන් කියලා ඌ ජලං ගන්නවා. Taman බස් එක දුවලා හම්බෙන ගාන දැනගන්න ඕන කොන්දොස්තර වැඩි කරලා තියෙන. එතකොට ඌ දන්නවා දවසකට මෙච්චර පෙට්‍රල් යනවා. මෙච්චරක් හම්බ වෙනවා. ඌට එතකොට මාටියා ගන්න බෑ. ඒ නිසා ශිල්පේ දන්න මිනිහට වැඩ දන්න මිනිහට බොරුත් බෑ බොරු දන්න මිනිහට වැඩක් බෑ. ඒක හැදෙන්නේ නම් කලාතුරකින්. ඒ සාසන භාරදාරිකත්වයේ ඇතිච්ච මිනිහට තමයි මේ දෙකේ සම්බර භාවය තේරෙන්නේ. මම දැකපු මගේ අත් එක පින් කරලා තියෙනවා අපේ ලොකු සාංශේ බුරුමේ දැන් ඉන්න පන්දිසාංශේ. ඒ දෙකේ එච්චර පිළිච්ච චරිත දෙකක් මම ජීවිතේ මම දැකලා නැහැ. උද්දී නැගිටපු ඉඳලා හැන්ද වෙනකම් පුදුමාකාර වෙහෙස බරක් නේ අදින්නේ. වයසයි කියලා ඇඟ පහතයි කියලා මොකක් කරන්නේ ළඟට ආපු කිසිම කෙනෙක්ගේ මොනම ප්‍රශ්නයක්වත් අසල දාන්නේ නැහැ. ළඟට ආන මම උත්තරේ මම ළඟට ආවනේ. මට බෑ කියන්න බෑ. මට නෑ කියන්නත් බෑ. මට තියෙනවනේ මම ඒක කරලා දෙන්න. ඊට පස්සේ තමයි මගේ පහසුකම් මම බලන්නේ. හප්පා. ඒක දිහා බලනකොට හිතෙනවා මට වචනේම කිව්ව බුදුම ස්වාමීන් වහන්සේ. මේක මගේ මේ මගේ ප්‍රියමනාප චරිත කියලා නෑ මං හරිය කැමති විවේකයට වෙලා ඉන්න. ඒ ශාසනයට මේක නේ හොඳ දේ. මං මේ දේ කරනවා. උඹට පුළුවන් දේම කරන්න කියලා. මං නිකම්ම සාදු සාදු වෙයි. එimhe ආහන්දල වෙච්ච එක සතුටක් මට. එහෙම එහෙම බරදරන ආමුතු කෙනෙක්. එදා පැවිදිච්ච පොඩි කාටත් කළ යුතු අත පිළිසකරන. ඒක බුදු වුණා වගේ වැඩක් ඒක. ඒක පුළුවන් තරම් ගත පිළිවෙත කරන්න. ඉල්ලගෙන කන එක නෙමෙයි මම මේ කියන්නේ. ප්‍රයෝජනේ කරකලා ඒක පුදුම මේ බැටරිය දුවන වාහනේ බැටරි charge වෙනවා වගේ පුදුම charge එකක් යනවා. අපි යන ගොඩක් අපි ගියා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේ සත්වයක් පුද්ගලයෙක් නැත කියා කියනවා. ඒක හරි නමුත් ආපෝ ධාතුවෙන් හටගෙන ආපෝ ධාතුවටම යට වෙනවා. නිවන් දකින්න කෙනෙක් නැහැ නේද ක්‍රියා නිවන් දකින්න කෙනෙක් නැහැ නේද ක්‍රියාවලියක් නේද හේතුඵල ධර්මයක් නේද මුළු විශ්වයම මහා භූත හතරක් පවතින බව හැඟේ මේ පහදා දෙන මේ නිල්ලා සිටින දැන් පහදා දෙන එකනා කොහොම ඉඳලා කතා කරනවද දන්නේ නැහැ මම එයා කියලා අර බාහිර අරගෙනද නැද්ද දන්නේ නැහැ ප්‍රශ්නය අහන්නේ ප්‍රශ්න ලියුපු එකනා මමෙක් ඉන්නවා කියලාද ප්‍රශ්න අහන්නේ නැත්නම් ප්‍රශ්න විසිකලා යන්න පුළුවන් අපිට ආතර මහා ධාතුන්නේ මොකටද ප්‍රශ්න වලට උත්තර දෙන්නේ? එනිසා මේ ප්‍රශ්නේ කොහෙන්ද ආවේ කියලා බලන්නකො. හතර මහා ධාතුන්ගෙන්ද ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. අනිත්‍යෙන්ද ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. දුකින්ද ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ආත්මෙන්ද ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ පිස්සු මේ කමඨාන් සුද්ධ කරන දවසට දාන්න එපා. මේක පිළිබඳව මම දෙන්නම් මම ඕන තරම් විස්තර තියෙනවා. දෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන වංචනික ස්වරූපය දැනගන්න. ප්‍රශ්න තියෙන ෂටගතිය තේරුම් අරගන්න. අපිට ඕන කරලා තියෙන ආශාර වසාස වල මොනවද වැටෙන්නේ කියලා. බලන්න ඒතකොට පස්සේ අනාත් විකාරි කොහරි තුතුටි ගියයි. ඒක නෙවෙයිනේ මේ. මූල ධර්මයේ වශයෙන් අඩියටම යන්න ආනවා. කවදාකවත් එතන හොරා ගැමෙන් පේන අලත් හොරකම් කරේ මගේ පුතා කියලා කියයි කියලා. නිසා මෙවට ඥානය කියලා හිතන්න බෑ හුදු වංචනික ධර්ම උබේපක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා තියෙනවා මේ දෙපැත්ත සංසන්දනය කරන විදිහට මේ විචිකිච්ඡා වංචනය කරන පොර දාන්න යන්න එපා. අපිට කියන ප්‍රපංච නොකලියුත්තන් වල ප්‍රපංච කරනවා කියලා වල කියනවා. වාග් බහුල්‍ය කියලා කියනවා. කතාක බුදු කෙනෙකුටත් උත්තර දෙන්න බැරි ප්‍රශ්න. අපිට පුළුවන් ඉන්නේ මගේ හුස්ම දිහා බලලා පේන දේ කියන එක. මේවා බුදුහාමුදුරුවෝ ඉතින් අව්‍යාකට ප්‍රශ්න වලට දාලා තියෙනවා. ඒක හම්ස් කෙනෙක් ඇවිල්ලා කියන බුදුහාමසලාට මට කියන්න කෙලින්ම ආත්මේ තියෙනවද නැද්ද කියලා. නැත්තම් මං සිවුරට. උනාකට උඹ සිවුර දාන්න එනකොට මට කිව්වද මට ආත්මේ ගැන තියෙනව නැහැ කිව්වොත් මං සිවුර වන්න කියලා මට කන්ඩිෂන් දාලාද සිවුර දුන්නේ පැවුලේද ඔබ සිවුර දැම්ම නම් දාගන්න බැරි නම් ඵලයි යන්නේ. උඹේ ඔය පිස්සු ප්‍රශ්නට උත්තර දෙන්න නෙවෙයි මම පැවිදි බුදු වෙලා ඉන්නේ. මේවා බහැරලා ප්‍රශ්න. ප්‍රශ්නේ පදනම් බැරිද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස හොඳින් දැනෙද්දී ශරීරයේ තද කරන ගතියක් දැනේ. ඒ කුමක් නිසාදයි කරුණාවෙන් පහදා දෙන්න. දිගට බලන්න, දිගට බලන්න, දිගට බලන්න. අනොට තද කරන ගතිය තියෙන්නේ සහැල්ලුවට සාපේක්ෂව. වෙලාවක තද කරන ගතිය තියෙනවා. ඒකට කුතුහල කරනවා. තමයි සහැල්ලු වෙනවා. ඒකට කුතුහල කරනවා. මේක හීනකින් එලි වෙන්නේ නැහැ. ගොඩාක් බලබලා ඉන්න මම මේ සතියෙන්ද ඉන්නේ. මැරිලා නැද්ද? නිින්ද ගිහිල්ලා නැද්ද? අසතිය නෙවෙයිද කියලා බලාගෙන ඔය එක ජවනිකාවක විනිශ්චය කරන්න යන්න එපා. රාශියක් කරන්න ඒ නිසා මේක ආශේවනේ. හඳුනාගන්න. ඊට පස්සේ භාවිත කරන්න. කරනකොට කරනෝගේ විවිධම ගැතිකර බහුලීගත කරන්න. එතකොට තමයි ප්‍රශ්නාන දෙයක්වත් නැහැ. Tamandම තේරෙනවා. මේක මේ ලියන්න තියෙන මල්ල ඔබලව බලනවා වගේ. හොඳ දෙයක් මේ. මේක නැවත නැවත ඇතිවීම සඳහා කළ යුත්තේ කරන්නේ. එතකොට ප්‍රශ්නේ Tamandම තේරෙන්න පටන් ගන්නවා. ස්වාමින් වහන්සේ භාවනාවෙන් පසු මොහොතක විරාමයක් සඳහා නිදාගත් විට අදිසියේ මරණ මරණය සිහිවි මුළු සිරුරේම මුළු සිරුරම මොහොතක් මොහොතක් පාසා භංගය දැනි කලකිරීම ඇතිවි. ඒ දැනගෙන සිටියේද ඒ එසේම පවතී. මෙතන විඳින්නෙක් හා විඳීමක් තිබේ. මමයි යහන්නේ. එයාගේ මමයි අහන්න දෙන විද්‍යුත් කෙනෙක් ඉන්නවාද? විද්‍යුත්වත් තියනවා කියලා මට භංගයක් ආවෙත් නෑ. මම නිදාගත්තෙත් නෑ. ඒ නිසා කට උතර දෙනවනම් අපිට ඒක සමාන සාකච්ඡාවට ලක් කරන්න පුළුවන්. ඉදීමක් තියෙනවනම් ප්‍රශ්නයක් මතුවේ. විදීමක් නැහැ නිකම්ම මේ අදාළ නැති දෙයක් නම් ප්‍රශ්න නැගන්න දෙයක් නැහැ. අනිතික වෙන කෙනෙක් කොහොමද මේක බුද්ධ විදින්නේ? කාගෙද අත්දැකීම කාටවත් බුද්ධ විදින්න බෑ. ඒ නිසා Taman මේක තියෙච්ච විචාකල්පේ මොකද්ද කියලා මේකට දානවනම් ඒක අපිට සාකච්ඡාවට ලක් කරන්න ඕන. ඒකත් විනිශ්චය කරන්න බෑ. මේක මට විඳීමක් තිබුණද නැද්ද මම මෙතන විඳින එක හිතියද නැද්ද කියලා ඒ එයාගේ කියනවර අපි ඒක හිතලා ගත්තොත් ඒක තන්නේ කරවම හිතලුවක් කිසියම් තැනකට යොමු කරන්නේ ඒ නිසා මේ ප්‍රශ්න උද්දු මනෝමය ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිය පවත්වමින් පරයන්ක භාවනාවේ යෙදී සිටින විට වරහකට තියෙන ආනාපාන කියලා වාඩි වූ විකස හිත තැන්පත් වූ අතර ටික වේලාවකින් හුස්ම නොදැනී ගොස් මහා හිස්තැනක් බවට දැනුනි. එක් චිත්තක්ෂණයක් පමණ මෙම හිස් බව දැනුණු අතර නැවත ආනාපානයට සිත යොමු කළෙමි. නිවැරදිද යන්න පහදා දෙන්න. දෙවෙනි කොටස ඒකෙදී අර හිත යොමු කරන එක අවශ්‍ය වෙන්නේ මේ හිස්සුනේ කෙලස් වලින් කියලා මතක තියාගන්න. තියෙනවනම් මේ ලෝකේ තියෙන හැටික් තියෙන කෙලස්. අඩු කරන අඩු කරන අඩු කරන ඉස්තන්න ගියා කියන්නේ කෙලෙස් නැහැ. ඉතින් ආය ආනාපාන ගන්නවා කියලා කියන්නේ ආය කෙලෙසක් දා ගන්නවා කියන එක. දාන්න එපා. ආවොත් බලන්න ඒ නිසා නැවත ආනාපාන ගත්තයි කියලා කියන්නේ බයට ඇතිවෙච්ච එකක් සාධාරණයි. මොකද දන්නාසි ශේෂ්ඨලාන බයක් ඇති වෙනවා. බයට තමයි කෙලෙස් කියලා කියන්නේ. නමුත් බුදුහාමසෝ කියන දින සද්ධාව සීකරන්නේ වෙලා. ධර්මයේ කියන දින සද්ධාව සීකරන්නේ වෙලා. සංඝයා කරේ කියන සද්ධාව සීකරන්නේ. මම සීලෙක ඉන්නවා කියලා සීපත් කරන්න හිතාගෙන යන අනිත් දවසේ මගේ කයත් ජීවිතයත් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධරත්නයට පූජා වේවා. එමේ ඉස්තනට ගියාට මම නැවත ආය පෑදීදී බොරදී කරගන්නේ නැහැ. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නේ ඕම යන්න අරිනවනම් ලොකු සද්ධාාවක් ඇති වෙනවා. ඒ නිසා ගියේ පාර හරි මොකද අන්තිමට ආනාපානිය ඇදලා තමයි ගැනීම නිසා අනාකූල ප්‍රවාහය ආකූල වෙලා තියෙනවා. පෑදීදී බොරදී වෙලා තියෙනවා. ඒක කමන්නේ. අනිත් දවසේ අදිෂ්ඨාන කරනකොට පෑදීතියට පොරදී එක් වෙන්න එපා අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා කියන්නේ අනේකයි තියෙන්නේ. දෙවෙනි කොටස පේරුකානේ චන්දවිමල කරුණාහිමි පානන් වහන්සේගේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ පරිදි සතිය පවත්වා ගැනීම නිවැරදිද? සතිය කොයි ක්‍රමයෙන් හරි කමන්නේ බලලා මැට්ටෙන් උනත් කමන්නේ මීවලකට. සතිය කුල ભેද, වංශ ભેද, ක්‍රම විදි මොකක්වත් නැහැ. සතිය කියන්නේ සතිය තමයි. ඉතින් ඒ ඒකට වෙනම සතියක් මේකට වෙනම සතියක් කියලා මොකක්වත් නැහැ. සතියේ කිසිම විශ්මුණු පළඳින්න නැති, චරිත දෙපිටි චරිත නැති, අතුලතර බලපාන නිර්ආංකාර අහිංසක චෛතසිකය. කොහෙන් හරි ගමන්නේ නැහැ. තෝක වෙලඳාමට හරි කමන්නේ සිල්ලර වෙලඳාමට හරි කමන්නේ ණය කල්පතු ක්‍රමයට හරි කමන්නේ සතිය ගන්න. පස්සේ ගෙවතයි. කෝකින් හරි කමන්නේ ඇති කර ගන්න හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවට යොමු වීමට පෙර ශබ්ද අරමුණු සිතුවිලි වශයෙන් නිතර මතකයට නැගී සමහර දේවල් අවුරුදු ගණන්ද මතකයේ පැවතුණි. ටික කලක පටන් අවුරුදු 3ක් වැනි කාලයක සිට ඒ මතකයට නො ඒ මතකයට නොයන ස්වභාවයක් පවතී. දැනට පෙනෙන රූප අරමුණුද දවසේ කතරම් රූප දැක්කද ඒ මතකයට නොයි. ඒ නිසා ඒ නිසාවෙන් සිතේ හිස් බවක් හා සැහැල්ලු බව නිතර පවතී. මෙම ස්වභාවය කුමක්ද පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් සිහිපත් කරමි. කොහොම හරි අපිට කියන්න පුළුවන් ලේන්සුකට වතුර ටිකක් වටනොත් අල්ලනවා. නිලුම්පතර වතුර ටිකක් ඇව්වොත් අල්ලන්නේ නැහැ. නිලුම්පති වතුර තිබුණාට ඇලවිච්ච ගමන් හැලෙනවා. ඒ වගේ අපේ හිත සමහරලාට කෙලෙස් වලට කැදල්ලක් වෙනවා. කෙලෙස් දරාගෙන ඉන්න. සමහරට කෙලෙස් හිටින්නේ නැහැ. ඒ කෙලෙස් හිටින්නේ නැති එක අහම්බෙකින් නෙවෙයි හිට වෙන්නේ ශිල්පෙන්. ප්‍රයව මේ ප්‍රතිපදාවෙන් වෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අපිට තියෙන කෙලස් දැන් තියෙන තැනක් තියෙන ලේන්සෝට වතුර අල්ලනවා වගේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ පරිසරයේ මේ පෘෂ්ඨය හැදෙනවා නම් නිලුම්පතක් වගේ කෙලස් අල්ලන්නේ නැති වතුර තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි ප්‍රයත්න වෙන්න ඕනේ ප්‍රයෝගේ වෙන්න ඕනේ. ඒ කෙලෙස් අල්ලන්නේ නැති தත්ත්වේ මතක හිටින්නේ නැති தත්ත්වේ වර්තමාන මොහොතේ කියලා කියන අතීතය අනාගතේ නෙවෙයි. ඒකේ ඉන්නකොට තියෙන සෑහලු ගතිය නම් තේරිලා තියෙනවනම් ඒක වැඩි කිරීම සඳහා නිචුකතා ගැනීම සඳහා ඉක්මනට ගැනීම සඳහා යමක් කළ යුතු තේ දේ කරන එකයි කරන්න තියෙන්නේ. Tamande හිතෙනවනම් මේට වැඩිය හොඳයි ආතතිගත වෙලා කෙලස් පරිතව රණ්ඩු කරගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්න පරිශන වශයෙන් කරලා බලවට කමන්නේ නැහැ. චිත්ත නියාමයක් තමයි කලබල තත්ත්වයට වැඩිය සාන්ත තත්ත්වේ සාන්ති කරන්නේ. ඒ නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා මේ කෙලස් කියලා කියන්නේ ඒ බයක්, තැවීමක්, දැවීමක් ඒක අඩු වෙගෙන යනවනම් ඒක තමයි ක්‍රමය. ඒක නිසා ඒක සැක උපදව ගන්න එපා. සැක උපදවන විදියක් තමයි කෙලස් වල තියෙන. හිතේ චපල ගතිය කියන්නේ ඒක තමයි. නමුත් අපි උනන්දු කරවන්න ඕනේ, ධෛර්ය කරවන්න ඕනේ. පුළුවන් තරම් ඒ කෙලස් නොපීඨන කැලපතේ වතුර වගේ ගලවලා යන ක්‍රමයට හදාන ගියාට කෙලස් තිබුණාට බය වෙන්න දෙන්නේ නැහැ. ආසාදෙ වෙන්නේ නැහැ. ඒවට කියන්නේ තැර වෙන්නේ නැහැ. තැර වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක ලොකුම ජයග්‍රහණය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කය ගැන සිතට නිතර මෙසේ සිටේ. කය නැමැති gedara සිත නැමැති මිනිසෙක් සිටින බව කය නැමැති gedara නවාතන් පලක් බවත් ටික කාලයක් නවතින්න ලැබුණ කය නැමැති gedara නිරන්තරයෙන් දිර දිර ගෙවෙන බවත් gedara දිරලා ගෙවිලා ඇලුන විට gedara ඉන්න සිත නැමැති මිනිසා එකතු කරපු කර්මය නැමැති පොදියක් රැගෙන තවත් නවාතන් පලකට යන බවත් ඒ ගමන නවතා කය නැමැති gedara පෝෂණය කරන්න කාලය ධනය ශ්‍රමය වැය කරන වෙනුවට ගේ සිටින ඊළඟ ගේ සිටින ඊළඟ භවයට යන සිත නැමැති මිනිහා ධර්මයෙන් පෝෂණය කළ යුතු බවත් සිත තුළ නිතර පැන නැගී මේ ගැන පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි මේකට භාවනා මධ්‍යස්ථානට එන්න ඕන නෑ ඔය හිතන්නේ ගෙදර ඉඳලත් කරතයි টොප් එකට කරතයි. ඔපොත් නව කතා කියන මිනිස්සු ওই විශ්ව තමයි කෙලින්නේ. මොකක්වත් වෙන්නේ නැහැ. හිත ඔය කතන්දර කතා කරගෙන ඉඳී ගියක් තියෙනවා. ගේ ඇතුලේ මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහා පොතියක් කරන්නේ නැහැ. දැනකට යනවා. ඒව නැත්තම් වෙන්නේ. ඉතින් ওই මේක තමයි කියන්නේ ඔය මනෝ විකාර කියලා. කොහොමද දෙනවා නොබෙල් ප්‍රයිස් දෙනවා, මැග්සේසේ සම්මාන දෙනවා, ජාත්‍යන්තර සම්මාන දෙනවා. මොකද පිස්සෝෂ ඒකෙත් ඉන්නේ. උදාහරණයක් නෙමෙයි පිස්සු ගෙලිලා නතර කරලා උත්පතිය බලපන්. ඒකයි මේ චිත්තානුපස්සන ධම්මානුපස්සන වේදනානුපස්සන කායනුපස්සනට වරෙන් ඔබ හිතගෙනද ඉන්නේ ඔබ හිතගෙනද ඉන්නේ ඒ නිසා කියනවා මේක නේවාසිකයකුත් නෑ අධිකාරී ශක්තියකුත් නෑ පාලනය කිරීමේ ශක්තියකුත් නෑ එන්නේ ඒව දැන මේ ගියේ සම්පදන්නේ කියන්නේ ඉච්චරයි ඒක වළක්වන්න බෑ මේක මනෝ විකාරයක් නෙමෙයිනේ මම මේ අත දිගාරිනවා නමනවා කියන එක මනෝ විකාරයක් නෙමෙයිනේ මේක මනෝ විකාරයක් වෙන්න ඉඩ තියෙනවා මොකද මේකට සිල් ගන්න ඕනේ නෑ භාවනා මධ්‍යස්ථානට එන්න ඕනේ ඉඳ ගන්න ඕනේ සක්මන් කරන්න ඕන ඕන තැන ඉරලෝ පිස්සු කිරින්න පුළුවන් ඔයනේ පිස්සු හොඳ එක කියලා මං කියන්නේ ඔකට කරුණා කරලා ප්‍රපංච නොකළ යුතුකන ප්‍රපංච කරන්න එපා වාග් බහුලියට යන්න එපා මේ පණින රිලවුන්ට ඉනිමම් බඳින්න එපා හිත පුළුවන් තරම් නතර වෙන පැත්තට බලන්න මෙන්න මේක මේ රිලවුන්ගේ නිකන් අහස් කුරක් ගාත ගහලා රිලෙවේ කුඩ ඇරියා වගේ උඩ ගිල ඩෝ ගල පුපුරයි එනිසා ඕවා පිස්සු අපේ පැති කියන වලට නුගුණේ කියලා. පිස්සෝ අතහැරලා දාලා හොස්පිටල් යවන. අතපය දිග කරනකොට බලන පොළොව තියෙනකොට දැන්නේ තේ බාන්නේ ඒකේ පිස්සු නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මැරෙන විට ශරීර ස්පන්දන නාඩි සමාවෙන්නේ මැරෙන විට ශරීර ස්පන්දන නාඩි නොකරන බව වෛද්‍යවරු පැවසුවා. එක්තරා සිදුවීමකදී දිනක් එසේ සිදු වුණා. දිනක් තුවාලයක් පිරිසිදු කරන අවස්ථාවක සිදු සත්‍ය සිදුවීමකි. තද වේදනාව දැනුණා. ඉවසිය නොහැකි ඒ වේදනාව ඒ මොහොතේම ඇති වෙනවා නැති වෙනවා නැවත ඉඳලා අලුත් වේදනාවද ඇති වෙනවා ඇති වෙනවා ආදී වශයෙන් මෙනෙහි කරමින් සිටියෙමි. කොතරම් තද වේදනාවක් දැනුණද මෙනෙහි කිරීම නතර නොකළෙමි. අවසානයේදී තද බඩගින්නක් දැනුණා. ක්ලාන්ත ගතියක් දැනුණා. මම වෛද්‍යතුමියට ඒ බව මතක් කර මා හාන්ති කරන්න කියා මතක් කළා. මා හාන්ති කරන්න සැරසෙනවා දැනුණා පමණයි. මුළු ශරීරයේම වේගයෙන් සැලවෙනවා දැනුණා. ශරීරයෙන් සිත නැමැති වේගය පිට වුණා. ඉහළ රැඳුණා. ඒ සිතේ කිසිම සිතුවිල්ලක් නොවිය. නමුත් ඉහළ මාලේ වෛද්‍යවරු පහළට එන බව පෙනුණා. සපත්තු හඬ ඇහුණා. කය වටේ පිරිස රැස් වී සිටියා. කය වටේ පිරිස රැස් වී සිටියා දැක්කා. ඉහළ තිබුණු ඒ වේගය තුල සිතවිල්ලක් හටගත්තා. අර කයේ අර කයෙත් සිටියේ තියා එවිටම ආපසු කය වේගයෙන් සෙලවුණු දැනුණා. ඒ දැනෙනවා සමගම ඇහුනේ වටේ වෛද්‍යවරු පිරිසක් කේස් එකක් කියන හඬයි. නැගිට පසු වටේ සිටි නර්ස්ලා කිව්වේ මෙහෙණින් වහන්සේලාටත් පුදුම දේවල්නේ වෙන්නේ කියා. මේ ගෞරවයෙන් පහදා දෙන්න සිතට මෙය සිතට මෙසේ විය හැකිද? මේ දැන් අවුරුදු 26ක 27ක රිසර්ච් එකක් කරනවා මරණපැයි අධ්‍යක්ෂින් කියලා. ඒක සිංහලට දාලා තියෙන පොත්. ඒකේ තියෙනවා කෙල කෝටි ගණන් ওই විස්තර. අබැක්කක් වෙලා හෝ නැතුව හෝ heart attack වෙලා හෝ ඒ මනුස්සයා සාමාන්‍ය ක්‍රමයකට මැරිලා නමුත් ආයෙසරයක් අර ඒ මනුස්සයා මෙච්චර ලස්සනද කියලා වෙන අලුත් කාර්යයක් ගන්න පුළුවන් තේදී පර්ණ කාර්යකම අරගෙන අර කුණු පංචස්කන්ධයට ආයෙ ලෝකෙන් අතහැරලා ගියා නම් අලු බ්‍රෑන්ඩ් නිව් එකක් හම්බ වෙනවා මේ මොඩියෝ ආපහු අර පර්ණ එක ගෙනලා ස්ප්‍රෑවිල් දාගෙන සීට්ස් මේ සී අලුතෙන් සීල් මොනවාද මේ රිබෝර් කරලා අනම්මනම් පාවිච්චි කරන මේක අතහැරලා අලුත් එකට ගියා නම් බ්‍රෑන්ඩ් නිව් කාර්යයක් අලුත් වාහනයක් හම්බ වෙනවා පරණ වාහනේට ඇවිල්ලා ඊට පස්සේ ලියනවා මේක මේ දවස්වල රිසර්ච් තුනක් යනවා චෙෝස් තියරි එක පිළිබඳ එකක් යනවා මරණ පෙය අධ්‍යක්ෂක පිළිබඳ එකක් යනවා ක්වොන්ටම් ෆිසික්ස් වල ওই තුනම දැන් මේ විද්‍යාව පන්නලා গুপ্ত විද්‍යාවලට ගිහිල්ලා. තාම වෛද්‍ය විද්‍යාව මේක පිළිගන්නේ නැහැ. ඒ නිසා දැන් වෛද්‍යවරු ලියන්න පටන් ගන්න තියෙනවා. ඒගොල්ලෝ දැකපුවා. ඒ වගේ 16ක් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා 140ක් වාර්තා වෙලා තියෙනවා අබෞද්ධයෝ. භාවනා කරු මොකක්ක සම්බන්ධයක් නැතුව. උගාක් රිසර්ච් කියන්නේ නෙදර්ලන්ඩ්ස් වල ඕලන්ද කියන රටේ ප්‍රසිද්ධ වෙන්නේ ගොඩක් ඇමරිකාවේ ටෙලිග්‍රාෆ් මැගසින් එකේ පොත් ගොඩාක් ලියවිලා තියෙනවා. ඒකේ යම් කිසි ප්‍රමාණයකට මේ බුද්ධ ඥානන්ති කියපු කාරණා ඔප්පු වීමකුත් වෙනවා. නමුත් මේක වෙලා තියෙන්නේ භාවනා කරන අයටම නෙවෙයි. ඒ නිසා කාටවත් එකේ නම්බු ලබන්න බෑ. මේ වගේ දේවල් අනන්තවත් වෙන්න පුළුවන්. ඒ තරම් හිතට හිතට ඕනේ නම් හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඕන දෙයක් මවල පෙන්නන්න පුළුවන්. ඒක සුබතරම කිය වෙලාවේදී මේ මිනිස්සෙක් ඉස්සරහට ඇවිල්ලා කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ කියපු කතාව ඇත්ත මටත් ඕක වෙලා තියෙනවා. මමත් ඒ වෙලාවයි කියන්න තු හිටියා මොකද මිනිස්සු හිතන්නේ මේක මේ. ඔළුව නරක් වෙලා කියනවා කියලානේ. නමුත් ඒක දැන් හෙලි වෙන්න පටන් ගන්න තියෙනවා. කොච්චර දෝ මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා අපිට මේ චිත්ත විශේෂ කියන එක එහෙම ලේසියෙන් සීමා කරන්න, පටු කරන්න, කොටු කරන්න පුළුවන් නෙවෙයි. ඒක සරුවච්ච විශයක්. වෙන්න පුළුවන් කියන එක විතරක් ඔය තියෙන තොරතුරු අනුව කියන්න පුළුවන්. පූජනීය වූ වන්දනීය ස්වාමීන් වහන්සේ වේදනා සංඥා දෙකක් නේද? සුඛ දුක අදුක්කම වේදනා තුනක් ඇත. අදුක්කම වේදනාවේ විඳීමක් ඇත. එතනත් සිතක් තිබෙනවා නේද? වේදනාවක් සංඥාවක් නැති කළොත් භවය නැති වෙනවාද? සංකාර එකතු වෙන්නේ නැද්ද? ඒ සිතට එන සිතුවිලි දෙස බලා සිටීමෙන් සතියෙන් සිටියොත් අපිට භවය අතහැර ගන්න පුළුවන්ද? අප කෙරෙහි අනුකම්පා කර මේ පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. දරුවන් පරණයි. ඔය ඔව් කියලා කියන්න පුළුවන් අපිට පාදයෙන් කර්ම රැස් නොකර ගන්න සංඥා වේදී නිරෝධයකට හිත දා ගන්න පුළුවන් නම් සංඥා වේතේ නිරෝධයට ගියාට පස්සේ හිත නැගිටින්නම අපණිත ශුන්්‍යත අනි අපණිත ශුන්්‍යත අනිමිත්ත ඊට පස්සේ නිවනම තමයි. නමුත් මේ වචන කිව්වට ඒ අත්දැකීමත් එක්ක අමාරුයි ගැළපෙන්නේ නිසා සූත්‍ර කීපයක මේක සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ ගැඹුරකට තමයි සතියෙන් ඉන්න චිත්තක්ෂණය කියන්නේ. මේ බරපතල වචන දන්නේ නැතුණාට මේ තරම් සමීකරණ දන්න තුනට හැම සතියින් ඉන චිත්තක්ෂණයක් පාසාම ඔතන තමයි යන්නේ. ඒ නිසා අපිට මේව කල්පනා කරන ඉඳලා චින්තාමය ඥානයක් ලැබෙනවා. නමුත් ප්‍රත්‍යක්ෂ ඥානය සඳහන සඳහන මේව දැනගත්තත් නොදැනගත්තත් ප්‍රශ්නයක් නෑ. ඊකට සත්‍යමත් වෙන්න වෙන්න ওই පැත්තට තමයි යන්නේ. මේ ලියලා තියෙන කාරණා ගොඩක් මේ මූල ධර්ම වලට ගැලපෙනවා කියන එක විතරක් කියන්නේ. ලිඛිත ප්‍රශ්නේ පමණයි තමයි. අපි මයින්ඩ් අන්නේ පැය එකමාරක් එකමකට වැඩි වෙලාවක් අරගෙන තිනවා. ඉතින් අද මේ මොනවාද මේ සාකච්ඡාවල අවසාන දවස නිසා වෙන කාට හරි එම කියන්න කරන්න දෙයක් තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා සතිವಾರ સમાප්ත කරන්න ඉස්සෙල්ලා ඉල්ලා හිටනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. පරයන්කේදී ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කරනකොට ඒ නාසිකාග්‍රේ උලන් රැල්ල වදින එක තුනි වෙලා ගිහිල්ලා ඒ වෙලාවක නොදැනීම ගියා. ඒ වුණාට එහෙම අත්දැකීම මම පළවෙනි සැරේට මේ භාවනා විදීමට ලැබුණේ. ඒ වෙලාවේ ඒ වුණාට මට දැනුණා මගේ ආස්වාස් ප්‍රස්වාසයේ තියෙනවා කියලා. ඒක පාට සිත්විල්ලක් ආවා මේ මේක දැනෙන්නේ නැත්නම් මට මං දැනගන්නේ කොහොමද මට ආස්වාස් ප්‍රස්වාසයේ තියෙනවා කියලා. එතකොට මට තේරුණා මේ පිම්බීම හැකිලිම කයේ තියෙනවා කියලා. එතෙන්ට සිත යොමු කරලා ඉන්නකොට ටික වෙලාවකින් ආපහු ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ මේ මම මේ වගේ වෙලාවක කරන්න ඕනේ මොකද්ද මොකද්ද මම මෙහි කරන්න ඕනේ කියන එක පැහැදිලි කරන්න නෑ අපි අපි සීපතා මතක් කරගත්ත විදිහට පොඩි එකෙන් නැගිටිනකොට ඒක නැගිටින්න අත්තලක් හදලා දෙන්න එපා මොකක් හරි අත්තල කැල්ල නැගිටින්න ඉතින් ඒ වෙලාවේ අත්තල හුඟා ප්‍රෝජනයි. දඬු වැටක් ගන්නවා අත්තල හදලා නැගිටින්න හදනවා. නමුත් අත්තල අත්තලේ නැගිටලා ටික කාලයක් ගියාට පස්සේ පොඩි එක හරිය ආසයි අත්තල අතහැරලා යනවා. ඒත් වැටෙනවා. වැටි වැටි ගිහිල්ලා ලන්චුට අත්තල අවශ්‍ය නැහැ. අත්තල නැති වුණාට කොහොම හරි අත්තලේ මේ යන්න ඕනයි කියලා බලපෑම් කරන්න ගියොත් දරුවේ කොන්දේට පෙළ හදියන්නේ නැහැ. එනිසා අපි ආශ්‍රව ප්‍රසවාසයේ දීලා පටන් ගන්නවා. ටික වෙලා ගිහලා එයාත් කෙලින් හිටගෙන ඇවිදින්න ගන්නවා. එතකොට අපි පිම්බි මැකිලිම දෙනවා. පිම්බි මැකිලි දුන්නා ටික වෙලා ගියාට පස්සේ හරිනම් එන මට ඕනේ දැන් අත්තල්ල ඕනේ කෙලින් යන්න පුළුවන්. කියලා දැන් හිතා ගන්න බෑ ඒක. මොකද දැන් මේ ආනපන තිබිලවත් යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉස්සල්ලාම තර දැක්කනම් ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක නැවත නැවත ඇතිවීම සඳහා කුමක් කළ යුතුද ඒදී කරන්න ඕනේ. කෙරුවට පස්සේ අපි දන්න තැන ඉඳලා හිතන දන්න තැනට වැටෙනවා. මතු පිටේ හිතේ ඉඳලා යටි හිතට වැටෙනවා. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැනට වැටෙනවා. ආනපනේ දැනෙන තැන ඉඳලා නොදැනෙන තැනට යනවා. සංඥා හඳුනා ගන්න පුළුවන් තැන ඉඳලා හඳුනා ගන්න බැරි තැනට යනවා. ඉතින් මේ දෙකම මෙතෙක් කල් තිබුණා අපි අර පැත්ත හිතලවත් නැහැ. දැන් පළවෙනි වතාවට ගියා නම් පේන තියෙන දැන් පින තියෙනවා. මේ මොනවා කියන්නේ? භව සම්පත්තිය තියෙනවා. මේ පැත්ත අපි දන්න නිසා හැකි තාක් දුරට නොදන්න පැත්තට හිත පුරුදු කරන්න. පුරු කරන්න පුළුවන් තරම් බලයන් ඊළා අපවරින් ආය බලයන් ආය වරින් ආය බලයන් ආය වරින් එතකොට එයා මේ ශේෂ්ඨ ලොක් කරගන්න. ලොක් කරාට පස්සේ මේ ශේෂ්ඨය තුල කවදාවත් කෙලේශයක් නැහැ. කවදාකවත් මානසික ආතතියක් නැහැ. සම්පූර්ණ සුවේල වීමක් තියෙනවා. තරංගයක් නැහැ. පරද්දන කෙනෙක් නැහැ. නිතරංග ජයක් තියෙනවා. ඒ නිසා දොස් නැහැ. ඒ නිසා අපිට ප්‍රාණ පුළුවන් කියලා තියෙන්නේ පුළුවන් තරම් මේ දොස් තියෙන තැන, තරඟේ තියෙන තැන, ආත තියෙන තැන තැන ඉඳලා අතෙන් පුළුවන් තරම් ගිලා අපව වෙනවා. ආයනවා, ආයනවා. ඉතින් මේ ආශේවන ප්‍රත්‍ය ලැබිච්ච දේ භාවනා ප්‍රත්‍ය දීම සඳහා නැවත නැවත කිරීම සඳහා එදා කොයි විදියට කරලාද මේ ගත්තේ ඒ පහසු කණ්ඩිට දීලා එයාට කියන්නේ ওই පාරේ පුළුවන් තරම් පුරුදු කරන්න. දැයි අපිට වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැසසිවාරය સમાપ્ત කරන්න යන්නේ. එන සියලු දෙනාටම සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.